මේ සූත්‍රයට නමක් දීලා තියෙනවා මහා මාළුන්ක සූත්‍රය කියලා. නැත්නම් මහා මාළුන්ගේ පුත්ත සූත්‍රය කියලා. මෙතනදී බුදුරජාණන් වහන්සේම මාතෘකාවක් අරගන්නවා වික්ෂුන් වහන්සේලාට පංචෝරම්භාගීය සංයෝජන ධර්ම සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් නැත්නම් ගැඹුරු වැටහීමක් ඇති කරගන්න ඇති කරලීමට ඉතින් එතෙන්දී මුලින්ම බුදුරජාණන් වහන්සේ විමසනවා ඕරම්භාගීය සංයෝජන පහ පිළිබඳව දන්නවද කියලා. ඉතින් එතන හිටපු මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ දන්නවා කියලා අත උස්සනවා. ඊට පස්සේ මොනවද කියලා ඊටවසේ උන්වහන්සේම කියනවා. ඉතින් ඒකාතකින් කරන්නේ මේ සංයෝජන පහ නම් කිරීමක්. නමුත් ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පිළිතුරට සතුටු වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ සංයෝජන පහේ තියෙන ගැඹුර ගැඹුර ඒකේ තියෙන බරපතලකම කියලා දෙනවා. ඉතින් නිකම්ම නිකම් සංයෝජන කියලා වචනය නැත්තම් ඒකේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික කියලා නම් පහ කිව්වට ප්‍රමාණවත් වෙන්නේ නැති ආකාරය ඒ වගේම ඒකේ සංගවිච්ඡ අනුසය ක්‍රියාකාරීත්වය ගැන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් දැන් මේ වෙනකොට සැහැණ දවසක් සාකච්ඡා කළා. එක එක සංයෝජන ධර්මය ගැන ටිකක් ගැඹුරින් අපි මේ කතා කළා. දැන් අපි තව ටිකක් මේ සූත්‍රය ඔස්සේ ඉදිරියට ගියොත් මෙතනදී දැන් බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මේ සුතවාකෝ ආනන්ද අරිය ශාවකෝ අරියානන් දස්සාවි අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මේ සුවිනීතෝ සප්පුරිසානන්දස්සාවි සප්පුරිස ධම්මස්ස කෝවිදෝ සප්පුරිස ධම්මේ සුවිනීතෝ ඒ කියන්නේ මෙතෙන්දී ආර්ය ශ්‍රාවකයෙක් ගැන කරන විස්තරයක් මුලින්ම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒ කියන්නේ වෙනත් තැනැත්තෙක් ඉන්නවා එයා මේ ආර්යයන් වහන්සේලා දකිනවා ඒ ආර්යයන් වහන්සේලාගේ දහමේ යා බොහොම දක්ෂව හැසිරෙනවා ඒ තුල තමන්ව ඉක්මවා ගන්න යම් ප්‍රයත්නයක් උත්සාහයක් දරනවා සප්පුරිසානන් දස්සාවේ සප්පුරිස ධම්මස්සකෝ විදෝ සප්පුරිස ධම්මේ සුවිනීතෝ. ඒ වගේමයි සත්පුරුෂයන්ව ඇසුරු කරනවා නිතර දකිනවා. ඒ සත්පුරුෂයන් වඩන මාර්ගය තුල යත් හික්මෙනවා. ඉතින් ඒ කියන්නේ මේ කල්යාණ පෘථග්ජන මට්ටමක් හෝ ඊටත් එහා ගිහිල්ලා ආර්ය මට්ටමක් කියලා සලකන්න පුළුවන්. එකාතකින් යම් සිතනැත්තෙකුට අවස්ථාවක් ලැබුණාම සත්පුරුෂ ඇසුරක් පවත්වන්න. සෝ එයා එකාතකින් එතනින් සෑහෙන ප්‍රයෝජනයක් ලබනවා. අර මේ දිවට යම්කිසි මාළු පිණි රසයක් ඊටාම යහුසුලුව දැනගන්න පුළුවන් වගේ. මේ තැනත්තා මේ සත්පුරුෂයෙක් හඳුනගෙන තියෙනවා. ඒ සත්පුරුෂයසුර ලබනවා. ඒ නිසාම ඒ තුලින් යම්කිසි ශික්ෂණයක් හික්මීමක් ඒ වගේ මේ සත්පුරුෂ ධර්මයක නියැලෙන් දරන ප්‍රයත්නයක් පේන්න තියෙනවා. ඉතින් එතන තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ න සක්කාය දිට්ඨි පරියුක්ති තේන චේතසා විහෙරති. දැන් එයා අනිත් පැත්තට උත්සාහන්ත වෙනවා මේ සක්කාය දිට්ඨියක් ඇති නොවන විදිහට කටයුතු කරන්න. ඒ වගේමයි න සක්කාය දිට්ඨි පරේතේන. සක්කාය දිට්ඨිය යට නොවි, ඒකට අනුගත නොවි සක්කාය දිට්ඨියට පටහැනිව සක්කාය දිට්ඨිය වැඩෙන්නේ නැති වෙන්න කටයුතු කරන්න යා උත්සාහයක් දානවා. uppannāca සක්කාය දිට්ඨිය nissaraṇaṃ යථා භූතං පජානාති. ඒතර එයා දන්නවා කොහොමද මේ යම් යම් අවස්ථාවන් වලදී ගොඩනැගෙන සක්කාය දිට්ඨියෙන් මිදෙන්න කියලා. ඒකෙන් නිදහස් වෙන ආකාරය පිළිබඳව එයාට යම්සි වැටහීමක් තියෙනවා. ඒ සඳහා ක්‍රමවේදයන් මේ වෙනකොටත් එයා හදාරනවා, අනුගමනය කරනවා. සක්කාය දිට්ඨියෙන් තොරව සිටීමක් එයා හඳුනගෙන තියෙනවා. ඒ වගේමයි තස්ස සා සක්කාය දිට්ඨි සානුසයා පහියති. ඉතින් මේ මෙබඳු අන්දමේ කරන කටයුත්තක් කරහා මෙබඳු අන්දමේ හික්මීමක් ඒතනත්තා කිරීම නිසා, යෙදීම නිසා අර තියෙන සක්කාය දිට්ඨිය ටික ටික අනුසය සහිතව ප්‍රහාණය වෙන්න ගන්නවා. එතකොට අපිට තේරෙනවා මේ එක පාටම හරියට නිකන් ගහක් මුලින් කපලා දැම්මා වගේ මේ එක කඩු පාරෙන් කපලා දැම්මා වගේ කැපීමක් නෙමෙයි මේ පෙන්වන්නේ. දහමක් හොඳට වටහාගෙන ඒක අනුගමනය කරමින් ටික ටික වඩමින් ඊට පස්සේ ඒ වඩන ප්‍රතිපදාව හරහා ඒ සක්කාය දිට්ඨි අනුසය ප්‍රහාණය වෙගෙන යන ගතිය තමයි පෙන්눔 කරන්නේ. එතකොට මුලදී යම්සි තැනැත්තෙක් යෝගාචරයේ විපස්සනාවක් වඩලා ඒ හිතේ යම්කිසි ඒකෝදි භාවයක් ඇති කරගෙන ඒක පාදක කරගෙන තවදුරටත් විපස්සනාවක් වඩලා මේ රූපස්කන්ධය වේවා වේදනාස්කන්ධය වේවා සංඥාස්කන්ධය වේවා සංස්කාරස්කන්ධය වේවා විඥානස්කන්ධය වේවා මේවා තියෙන යථා ස්වභාවය අවබෝධ කරගන්න යම් ප්‍රයත්නයක් දරනවා ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් එයාට අවස්ථාවක් ලැබෙනවා తాවකාලික නිදහසක් භුක්ති විඳින්න. අනිශ්චිතෝච විහෙරතේ නචකින්චි ලෝකේ උපාදීති. ලෝකේ කිසිවක් උපාදාන නොකර අනිශ්චිතව වාසය කරන්න එයාට අවස්ථාවක් සැලසෙනවා. ඒතර මේ අවස්ථාව දැන් එයා ප්‍රයෝගී කරගන්නවා මෙන්න මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය සඳහා. ඒ කියන්නේ නැවතත් මේ නිදහස් වෙච්ච හිත කොහොමද ගිහිල්ලා පැටලෙන්නේ? කොහොමද ගිහිල්ලා කෙනෙක් පුජ්‍යලයක් තැනැත්තෙක් හදාගන්නේ? තවදුරටත් ඇතැම් ඇතැම් වෙලාවන් වලදී තම්මේතාවයක් ඇති කරගන්නේ කොහොමද කියලා යාම තමන්ගේ හිත තුළම දකිනවා. ඒතර ඔන්න දැකීම අතිශය වැදගත්. ජානතෝ පස්සතෝ ආසවානං khයං වදාමි කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒතර මේ අනුසය ප්‍රහාණයකදී ඒ තමන් තුළ ඇතිවෙන විවිධාකාර කෙලෙස් වල සක්‍රිය වීම ඒ තරත්තා හොඳ අවධානයකින් සිටමින් හිත තුළ හිත දිහා බලමින් ඒක හඳුනා ගන්න අවශ්‍යයි. හඳුනගෙන ඒකට තව වැඩෙන්න නොදී ඒකට වහල් නොවි වහල් වෙලා ඒකට තව උල්පන්දම් දීලා ඒක තව පෝෂණය කරන මාර්ගයකට යන්නේ නැතිව එයා උත්සාහන්ත වෙනවා මේ අනුසයෙන් ගැලවෙන්න මේ ආපු ක්ලේශයෙන් ගැලවෙන්න ඒකට ප්‍රතික්‍රියා දක්වන්නේ නැතුව ඉන්න එයා ඉල්ලන දේ නොදී ඉන්න විතර ආසාවක් ඇති වුණා තණ්හාවක් පහළ වුණා රාගයක් ඇති වුණා හැබැයි ඒ රාගයෙන් ඉල්ලන දේ තණ්හාවෙන් ඉල්ලන දේ දෙන්නේ නැහැ මේක පෝෂණය කරන්න යන්නේ නැහැ. තණ්හාවට වහල් වෙන්න යන්නේ නැහැ. ඒ වෙනුවට ඒක යන්න ඉඩ අරිනවා. ඒ වෙනුවට ඒක දිහා සිහියෙන් බලාගෙන ඉන්නවා. සම්පජඤ්ඤයෙන් යුක්තව බලාගෙන ඉන්නවා. නුවණකින් යුක්තව බලාගෙන ඉන්නවා. එතකොට අර ඒකට අහු වෙන ගතිය වෙනුවට ඒකම හීන වෙලා යන ගතියක් ඒකම ෂය වෙලා යන ගතියක් දැන් වෙන්න පටන් ගන්නවා. මුලදී නම් අපිට උනේ සතියක් සමාධියක් ප්‍රඥාවක් නොඅඩපු යුගයකදී ඒක දිහා බලන්න ගියාට වැඩක් නැහැ. අපි හරි දුර්වලයි. මනසේ තියෙන ගුණධර්ම නැත්තම් දියුණුලා තියෙන ඉන්ද්‍රිය ධර්ම තියෙන ඊටාම පහත් මට්ටමක අඩු මට්ටමක ඒ නිසා හිතේ පහළ වෙච්ච ක්ලේශයට පහසුවෙන්ම ඒ බඳු දුර්වල හිත මැඩපවත්වන්න පුළුවන්. නමුත් ඊට එහා ගිහිල්ලා ධමයක් වඩලා ප්‍රතිපදාවක් පුරලා කටයුතු කරද්දී ටික ටික යා තුළ මේ ඉන්ද්‍රිය ධර්මයන් ශක්තිමත් වෙන්න බල සම්පන්න වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මේ වාක්කාරී ක්ලේශයක් දිහා බලනකොට මේ ජව සම්පන්න මනසකින් තමයි දිහා බලන්නේ. සතිමත් වෙච්ච ප්‍රඥාවන්ත මනසකින් තමයි දිහා බලන්නේ. එතකොට ඒ කෙලෙස් වලට අපහසුයි මේ පුද්ගලයා මැඩ පවත්තන්න. ඉතින් ඔන්න ඒ කාරණාව ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මේ මේ සූත්‍රය තුල දේශනා කරනවා. ඒ කියන්නේ මේ පංචෝරම්භාංගීය සංයෝජන ධර්මයන් දුරු කරන මාර්ගයක් කෙනෙක් හොඳට හඳුනගෙන නැත්නම් ඒ කියන්නේ ඒවායින් තොරව කටයුතු කිරීමක් ගැන එහෙම නැත්නම් ඒවා සම්පූර්ණයෙන්ම සිඳලීමක් ගැන කතා කරන්න බෑ කියලා කියනවා. ඒ කියන්නේ නිවරදිව සංයෝජන පහ මේ කතා කරන ඕරම් භාගයේ සංයෝජන පහ දුරු කරන්න ප්‍රතිපදාවක් තැනැත්තෙක් හඳුනගෙන නැත්නම් ඒ කියන්නේ ඒවා ප්‍රහාණය කිරීමක් ගැන කතා කරන්න බෑ. මොකද එයා දන්නේ නැහැ ක්‍රමවේදයක්. දන්නේ නැහැ ප්‍රායෝගිකව මේක නැති කරන මාර්ගයක්. එයා දන්නේ නැහැ. ඉතින් එහෙමනම් ඉතින් ඒක දුරු වීමක් ගැන කතා කරන්න බෑ. ඒ වගේමයි මේ යම්කිසි අවස්ථාවක බුදුරජාන් වහන්සේ එහෙම දෙයක් කතා කරද්දී ඒකට හිත යොමු කිරීමක්වත් එතනත්තට කරන්න හිතෙන්නේ නැහැ. මොකද ඒ ගැන එයා අවබෝධයක් නැහැ. ප්‍රායෝගිකව අවබෝධ කරගෙනත් නැහැ. එහෙම ප්‍රතිපදාවක් වඩන්නෙත් නැහැ. ඒ නිසා මෙතෙන්දී බුදුරජාන් වහන්සේ එක්තරා අන්දමක මේ උපමාවක් දෙනවා. යම් අවස්ථාවක ගඟක් හොඳට පිරලා තියෙනකොට ඒ ගඟෙන් එතර වෙන්න යම්කිසි දුර්වල තැනැත්තෙක් ඇවිල්ලා තමන්ගේ බාහුව බලය පාවිච්චි කරගෙන මේ ගඟෙන් එතර වෙන්න හැදුවට වැඩක් වෙන්නේ නැහැ. එයාට ඒක කරගන්න බෑ. හැබැයි ඒක අනිත් පැත්ත දේශනා කරනවා යම් හෝ අවස්ථාවක මේ ගඟ පිරලා තියෙද්දි හොඳ බාහුව බලයක් තියෙන ශක්තිමත් ශක්තිවන්ත පුද්ගලයෙක් ඇවිල්ලා එයා කියනවා මම මේ ගඟ තරණය කරනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන එයාට අන්න ඒක තරණය කරන්න පුළුවන්. මොකද ඒ බුදුරජාන් වහන්සේ ඒ සක්කාය දිට්ඨිය ආදී අකුසල ධර්මයන් නැත්නම් අනුසය ධර්මයන් එහෙමත් නැත්නම් සංයෝජන ධර්මයන් දේශනා කරන මාර්ගයක් දේශනා කරාම ඒ මාර්ගය තුළ හැසිරෙන්න තරම් ඒක තුළ හික්මෙන්න තරම් ශක්තිවන්ත ගතියක් එළඹිච්ච සිහියක් දැඩි අදිෂ්ඨානයක් පදන් වීරයක් වඩන්න ඒ තැනැත්තා තුළ ශක්තියක් තියෙනවා ඉතින් අන්නේ විදිහට බුදුහාඳුරෝ එක්තරාන්දමකින් මේ කුජ්ජලෝ දෙන්නෙක් ගැන මෙතෙන්දී මතක් කරනවා. එක්කෙනෙක් ඉන්නවා දුර්වලයි. එයා තුල මේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙලා නැහැ. ඉතින් අර වගේ ගැඹුරු දහමක් බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී ඒකට අනුගත වෙන්න, ඒකට අනුව කටයුතු කරන්න මේ සක්කාය දිට්ඨිය ආදී සංයෝජන ධර්මයන් දුරු කරන්න ඒ දැනත්තාට ශක්තියක් නැහැ. ඉතින් එයා දිගටම පරණ මාර්ගෙම තමයි යන්නේ. කොයිතරම් කියලා දුන්නත් වැඩක් නැහැ. සක්කාය දිට්ඨිය වැඩෙන මාර්ගයකම තමයි යන්නේ. හැබැයි තවත් කෙනෙක් ඉන්නවා බුදුරජාණන් වහන්සේ මාර්ගය කියලා දුන්නාම ඒකට අනුගත වෙනවා, ඒකට උත්සාහවන්ත වෙනවා. ඒ අනුව කටයුතු කරන්න වීරයක් දරනවා. ඉතින් එහෙම ශක්තිවන්ත ඉන්දිය ධර්මයන්ගේ යම් පමණක වර්ධනයක් සිද්ධ වෙච්ච තැනැත්තන් මේ ශාසනය තුළ ඉන්න ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒක අපි මේ සූත්‍රයේදී අගට ටිකක් කතා කරමු. විශේෂයෙන්ම ඒ පුජ්‍යල භේදයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ එකාතකින් ශ්‍රද්ධාව අධික තැනැත්තෙක් එහෙමත් නැත්නම් ප්‍රඥාව අධික තැනැත්තෙක් ඒ විදිහට වෙන් කළා ගිහිල්ලා ඒ කොහොමද මේ ආර්ය භූමියකට අවතීර්ණ වෙලා අරහත්ත්වය දක්වා යන්නේ කියලා ඒ පුජ්‍යලීන් වශයෙන් තියෙන ඉන්ද්‍රිය වේමත්තතාවය අනුව නැත්නම් ඉන්ද්‍රිය ධර්මයන්ගේ වෙනස්කම් අනුව බුදුරජාන් වහන්සේ ඇතැම් අවස්ථාවලදී මේ පුජ්‍යලීන්ව වර්ගීකරණයක් කළා තියෙනවා. ඉතින් ඒව ගැන අපි ටිකක් ඉදිරියේදී සාකච්ඡා කරමු. ඉතින් එතකොට මේ සක්කාය දිට්ඨිය ආදී ඒ සංයෝජන ධර්මයන් ප්‍රහාණය කරන මාර්ගයක් දේශනා කරද්දී ඒක වඩන්න ඒ තුල උත්සාහවත් වෙන්න තමන්ගේ හිතේ පහළ වෙන ඒබඳු සංයෝජන ධර්මයන් දැකදක ප්‍රහාණය කරන්න දරන ප්‍රයත්නය අතිශය ප්‍රබල ප්‍රයත්නයක් කියන්න පුළුවන් ඒක බොහොම ගැඹීර වැඩක් කියන්න පුළුවන් දිහිරත්වයක් කියන්න පුළුවන් ඒකයි බුදුරජාණන් වහන්සේ මේ උපමාවකුත් දීලා පෙන්වන්නේ අර දියෙන් පිරිච්ච ගඟක් තරණය කරන්න යම්ස තැනැත් එක්ක ආවහම <clears throat> එයාට ඒක තරණය කරන්න පුළුවන් වීම හෝ නොහැකි වීම එයාගේ තනිකර කාය ශක්තිය මත අදිෂ්ඨාන ශක්තිය මත යැපෙනවා වගේ මෙන්න මේ ඕරම් භාගයේ සංයෝජන පහත් දුරු කරන්න, ෂය කරන්න, මුලිනු පුටා දමන්න, ඒ දරන වෑයම සාර්ථක වීම සම්පූර්ණයෙන්ම අර තැනැත්තාගේ ඒ යෙදීම මත, ප්‍රඥාව මත, අදිෂ්ඨානය මත, ඉන්ද්‍රිය ධර්මයන්ගේ මුහුකුරාගේ පමනට ඒක සිද්ධ වෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ දැන් මේ සංයෝජන ප්‍රහාණය කරන මාර්ගයේ වශයෙන් මේ සූත්‍රය දේශනා කරන්නේ සමත පුබ්බංගම මාර්ගයක්. ඒ කියන්නේ විපස්සනාවක් වඩන්න කලින් සමතයක් වඩන මාර්ගයක් තමයි දේශනා කරලා තියෙන්නේ. ඉතින් වගේ අර භාවනාවකට අදාළ මාර්ග කීපයක් ධම තුල ඉගැන්වෙනවා. එකක් තමයි සබද සමත පුබ්බංගම විපස්සනා. අනිත් එක විපස්සනා පුබ්බංගම සමත. අනිත් එක යුගනද්ද. තවත් එකක් එනවා ධම්ම උද්දච්ච විප්පහීන මානස කියලා තවත් ක්‍රමයකට කතා කරනවා. ඉතින් එතකොට හුඟක් වෙලාවට අපි නිස්සරණ වනය ඒ වගේම සතිපට්ඨානෙ මුල් කරගෙන දේශනා පවත්වනකොට විශේෂයෙන්ම මේ විපස්සනාවත් මූලික කරගෙන තමයි යන්නේ. ඉතින් හුඟක් වෙලාවට යුගනද්ද ක්‍රමයක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ සමතය නැත්තෙමත් නැහැ. හැබැයි ධ්‍යාන මට්ටමක් ගැන ලොකුවට කතා කරන්නේ නැහැ. ප්‍රමාණවත් පමණට සමාධිය දියුණු කරගත්තාම විපස්සනාවක් වඩ아가ගෙන තවදුරටත් සමාධිය දියුණු වෙන්න ඉඩ හැරලා ඒක නිකන් එක ළඟ තියාගෙන යන ගතියක් සමාන්තරව තියාගෙන යන ගතියක් තමයි පේන්න තියෙන්නේ. ඉතින් ඒකේ සෑහෙන වාසි තියෙනවා. මොකද තනිව සමතේ දියුණු කරන්න යන යෝගාචරයෙකුට විපස්සනාවකින් ලැබෙන ආభాෂයක් නැත්නම් අනුග්‍රහයක් නොලැබෙන නිසා ඒතර එයාගේ මනසේ ඇතිවෙන වෙනස් වීම සමහර වෙලාවට එයාට නිවරදිව හසුරුව ගන්න බැරි වුණොත් යම් යම් අනතුරුදායක තත්ත්වයන්ට මුහුණ පාන්න ඉඩ තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් සමතයක් තනියෙන් වඩන පුද්ගලයෙක් යෝගාවචරයෙක් ඒ දිගටම එතකොට සමත සමාධියක් දිනු කරගන්න උත්සාහන්ත විය යුතුයි. ඒ සඳහා සෑහෙන ප්‍රයත්නයක් දැරිය යුතුයි. තීත එකඟතාවයක් ඒ අනුව ගොඩ නැගේවි. ඒ ගොඩ නැගෙන එකඟතාවය දිගට පවත්වන්න. ඒ සමාධියට නිතර නිතර එළඹෙන්න. ඒක තව තව ගැඹුරට යන්න උත්සාහයක් ප්‍රයත්නයක් දැරිය යුතු වෙනවා. ඉතින් නමුත් අපි ජීවත් වෙනකොට විවිධාකාර හැලහැප්පීම් අපේ ජීවිතවල සිද්ධ වෙනවා. විවිධ දේවල් දකින්න ලැබෙනවා, අහන්න ලැබෙනවා. මෙන්න මේ බඳු ඒ ජීවිතයේ මුණපාන සිද්ධ වෙන අත්දැකීම් වලදී මෙයාගේ හිත දැඩිව කැළඹෙන්න පුළුවන් අර විපස්සනාවක අනුග්‍රහයක් නොලැබිලා තියෙන නිසා. ඒ වගේමයි අර සමතය අනුග්‍රහය හරහා මනස සෑහෙන්න හරියට නිකන් පිරිසුදු වස්ත්‍රයක් වගේ පිරිසුදු වෙලා තියෙනවා. අර සිදුවෙන සිදුවීමක් දැඩිව දැනෙනවා නිසා. ඒ නිසා හරිම මනස සංවේදී දැඩිව දැනීමක් තියෙනවා. නමුත් ඒ දැඩිව දැනෙන දැනීම හසුරව ගන්න ඒකට නුවණක් යොදලා ඒකෙන් හිත මුදව ගන්න ලොකු අවබෝධයක් විපස්සනා අනුග්‍රහයෙන් නොලැබීම නිසා ඒ යෝගාචරයට සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඇතම් විට අට කතාව එහෙම ඇතම් කතා ප්‍රවෘත්ති සඳහන් වෙනවා. මේ අභිඥාලාභීව අහසින් වැඩම කරන ස්වාමින් වහන්සේලා ඇතම් වෙලාවට මේ කාන්තාවකගේ ගීහඳක් අහලා ඒ ධ්‍යානයෙන් පිරිහිලා බිමට පාත් වෙච්ච අවස්ථාවන් ගැන අට කතාවන් වලදීම කතා වෙනවා. දේශනා කරලා තියෙනවා. සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව අපිට හිතෙනවා මේ මේ දෙකක් ඒ කියන්නේ සමතය සහ විදර්ශනාව සෑහෙන දුරට සමසමව අරගෙන යනවා. ඒ දෙකේම අනුග්‍රහය ලැබීම එක අතකින් සෑහෙන ආරක්ෂා සහිතයි සම්පන්නයි කියලා කියන්න පුළුවන්. මොකද සමතය අත්‍යවශ්‍යයි හිතේ එකඟතාවය තනා ගන්න. විපස්සනා අවශ්‍ය අත්‍යවශ්‍යයි ඒකඟතාවය තනිච්ච හිත ආරක්ෂා කරගන්න. බාහිරින් එන විවිධාකාර අතවරයන්ට Taman ලක් නොවි ඒවෙන් ගැලවෙන්න විපස්සනාවක ආభాෂය අනුග්‍රහය අත්‍යවශ්‍ය වෙනවා. කෙසේ නමුත් මේ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන්නේ සමත පුබ්බංගම විපස්සනාවක්. ඒ කියන්නේ සමතය සෑහෙන ගැඹුරකට වඩන ආකාරයක් ධ්‍යාන දක්වා දියුණු කරන ආකාරයක් මේ සූත්‍රයේදී දේශනා කරනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා කතමෝ චානන්ද මග්ගෝ කතමා පටිපදා පංචන්නං ඕරම් භාගයානං සංයෝජනානං පහනාය. ආනන්ද කුමක්ද මාර්ගයේ කුමක්ද ප්‍රතිපදාව? මේ ඕරම් භාගයේ සංයෝජන පහ දුරු කරන්න. ඉදානන්ද බික්කු උපදි විවේකා. අකුසලානං ධම්මානං පහනා. සබ්බසෝ කාය දුට්ටුල්ලානං පටිප්පස්සද්ධියා. විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති. එතන මෙන්න මේ ප්‍රථම ධානයේ උපදවා වාසය කිරීම ගැන දේශනා කරනවා. දැන් එතකොට අපි භාවනාවක් වඩනකොට අරමුණක් ඉදිරිපත් කරගන්නවා අපි කියන මූල කමඨහනක් කියලා. ඒ මූල කමඨහනට නැවත නැවත හිත නංවනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු ආනාපාන සතිය වඩනවා. ආශ්වාසයට හිත නංවනවා ප්‍රශ්වාසයට හිත නංවනවා. ආශ්වාසයට හිත නංවනවා ප්‍රශ්වාසයට හිත නංවනවා. ඉතින් මේ විදිහට අඛණ්ඩව පැමිණෙන පැමිණෙන ඉදිරිපත් වෙන ඉදිරිපත් වෙන ආශ්වාසයට ප්‍රශ්වාසයට ආශ්වාසයට ප්‍රශ්වාසයට හිත නංවමින් නංවමින් කටයුතු කරනවා මේකට අපි කියනවා විතක්කයක් කියලා. ඒ කියන්නේ අරමුණට හිත නැංවීමක් කරනවා. ඒතර මේ නිසා හිතේ තීන මිද්දේ ඉඩක් නැහැ. මොකද නිදා ගන්න අහක බලන්න වෙලාවක් නැහැ. මොකද ඊළඟ ආශ්වාසය, ඊළඟ ප්‍රශ්වාසය, ඊළඟ ආශ්වාසය, ඊළඟ ප්‍රශ්වාසය කියලා මේ ඊළඟ ඊළඟ ඊළඟ සිද්ධිය සිදු වෙනවා. අරමුණ ඉදිරියපත් වෙනවා. ස්වාභාවිකව මේක සිද්ධ වෙනවා. ඒක තමයි ආනාපාන සතියේ පිම්බීමේ හැකිලීමේ වගේ කර්මස්ථාන වල තියෙන නැත්නම් සක්මනේ පවා තියෙන සුවිශේෂී ලක්ෂණය. මොකද ඒවා එකාතකින් ක්‍රියාවලීන්. ඒ ක්‍රියාවලිය තුර අතෝරක් නැතිව දිගින් දිගට යම් යම් දේ සිදු වෙනවා. ඒක දැනගනිමින් දැනගනිමින් ඒට අවධානය යොමු කරමින් යොමු කරමින් වාසය කරන්නයි තියෙන්නේ. ඉතින් එතකොට ඒ අරමුණට නැවත නැවත හිත නංවන්න අවශ්‍යයි. ඉතින් එතකොට මේ හිත නැංවීමේ ක්‍රියාවලිය යහපත්ව සිද්ධ වෙනවා නම්, નિවර්දව සිද්ධ වෙනවා නම් ඒ විතක්කය හරහා හිත තුළ ගොඩනගෙන්න පුළුවන් තීන මිද්දය යටපත් වෙනවා. හැබැයි හිත ඒ අරමුණ නම් වල යා නිකන් ඉන්නේ නැහැ. ඒ අරමුණ හොඳට විමසලා බලනවා. යම් ਵਿਚාරයක් කරනවා. විමසා බැලීමක් කරනවා. ඒක අපි සාමාන්‍යයෙන් ਵਿਚාර කියන වචනයෙන් හඳුන්වනවා. ඒක අපේ හිතේ ඇති වෙන්න පුළුවන් දෙගිඩියාවට පටහැනි. ඒ කියන්නේ අපේ හිතේ මේක හරිද මේක වැරදිද මේක ආශ්වාසයද මේක ප්‍රශ්වාසයද කියලා මෙන්න මේ ඇති වෙන දෙගිඩියාව දෙපැත්තට අදින ගතිය, නිශ්චයක් නැති ගතිය, විනිශ්චයක් නැති ගතිය විචිකිච්ඡාවේ ලක්ෂණයක්. නමුත් දැන් මේ අරමුණ හොඳට පීරලා බලද්දී, විමසලා බලද්දී එකාතකින් ඒ යෝගාවචරයාගේ හොඳ නිශ්චයක් ඇති වෙනවා. මේක මං වරද්දගෙන නෑ, පටලෝගෙන නෑ, මේක වම් වම් පාදයේමයි. මම මේක පටලෝගෙන නෑ, මේක දකුණු පාදයේමයි. එහෙම නැත්නම් මේක ආශ්වාසයේමයි. මේක ප්‍රශ්වාසයමයි මේක පිම්බීමමයි මේක හැකිලීම නෙමෙයි කියලා වෙන් කළා හොඳට ස්ථිරව දැනගන්න පසුබිමක විචිකිච්ඡාවට අවස්ථාවක් නැහැ. ඉතින් ඒ නිසා මෙන්න මේ ਵਿਚාරය කියන ගුණය විචිකිච්ඡාවට පටහැනි. එතන මේ කටයුත්ත දැන් දිගට සාර්ථකව සිද්ධ වෙන්න සිද්ධ වෙන්න. දැන් ඉතින් එළියට හිත යන එක සෑහෙන අඩුයි. හිතේ නොසන්සුන් භාවය අඩුයි. ඒ නිසා එක්තරා අන්දමක සතුටක් සැහැල්ලුවක් යෝගාචරයේ බුද්ධ විඳින පටන් ගන්නවා. ඒක ප්‍රමෝදයක්, ප්‍රීතියක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඒතර ඔන්න ප්‍රීතිය, සතුට, ප්‍රමෝදය හිත තුළ තියෙනවා නම් ඒ චෛතසිකය ඇත්තටම නීවරණයක් වශයෙන් තියෙන ව්‍යාපාදයට පටහැනි ව්‍යාපාදය එහෙමනම් අයින් වෙලා යනවා මොකද සතුටුයි හිතේ තියෙන සතුටුදායක තත්වයක පරිසරයක හිතේ යම් පහන් බවක් සතුටක් ප්‍රමෝදයක් ප්‍රීතියක් දැන් උද්ගත වෙනවා එහෙනම් ඒ බඳු පරිසරයක ව්‍යාපාදෙ ඉඩක් නැහැ ව්‍යාපාද නීවරණයක් ඉවත් වෙනවා දැන් ඊට පස්සේ ඔන්න කායික සැහැල්ලුවක් මානසික සැහැල්ලුවක් කාය පස්සද්ධියක් චිත්ත පස්සද්ධියක් අත්දකගෙන යනකොට දැන් ඒ කියන්නේ හරිම සැපවත් බවක් සුඛදායක බවක් තමයි දැන් තියෙන්නේ. ඔන්න ඔය සැපය ඔන්න ඔය සුඛය තියෙන පරිසරයක පසුතැවීමක් හිතේ විසිරීමක් සිද්ධ වෙන්නේ මොකද ඉන්න පරිසරය හරිම යහපත්. ආයෙද වෙන දෙයක් හොයන්න දෙයක් නැහැ. වෙන තැනකට යන්න ඕමනාවක් නැහැ. මොකද ඇතුළතම සැපයක් තියෙනවා. ඇතුළතම සැනසීමක් තියෙනවා. ඇතුළතම සුවදායක බවක් තේනවා. සැපදායක බවක් තේනවා. එහෙනම් සිත අර උද්දච්ච කුක්කුච්ච කියන නියෝරණයනුත් නිදහස් වෙනවා. මොකද ඇතුළතම සැපයක් තියෙනවා. ඇතුළතම හරීම සංසිඳීමක් තියෙනවා. ඉන්න කැමති. ආයි විසිරෙන්න දෙයක් නැහැ. වෙච්ච දේවල් වෙන්න තියෙන දේවල් ගැන අල්ලගෙන කතන්දර ගොතන්න උවමනාවක් නැහැ මොකද මේ ඇතුළත හරි සැහැල්ලුවක් තියෙනවා හරි සතුටෙන් ඉන්න පුළුවන් හිතන්න අපේ ගෙදරක දරුවෙකුට ඉන්න පුළුවන් පරිසරයක් බොහොම සුවදායක පරිසරයක් සකස් කළා සාමකාමී පරිසරයක් අපේ නිවසේ තියෙනවා අපේ දරුවෙක් එහෙනම් අපේ ඒ නිවසේ රැඳේවි. මොකද එයා දරුවා දන්නවා. ඉතින් මේ ආයි එළිය ගිහිල්ලා වැඩක් නැහැ. යාළු මිත්‍රාදීන් එක්ක රස්තියාදුවේ ගිහිල්ලා වැඩක් නැහැ. මොකද ඊට වඩා හරිය සුවදායක හරිම සැපවත් සනසිරිදායක පරිසරයක් තමන්ගේ ගෙදර තියෙනවා. ඉතින් එහෙනම් ඒ දරුවා නිවසේ රැඳේවි. අන්න වගේ තමයි අපේ හිතත් අපේ මනස තුල අපේ කය තුල කිසිම දුට්ටුල්ලයක් නැත්නම් මේ කියන්නේ මේ අපි කියන කායික වශයෙන් දැනෙන දර්ථයක් එහෙම මොකක්වත් නැත්තම් يعني කයත් දැන් හරි සැහැල්ලු වෙලා නම් කාය දුට්ටුල්ලා නම් පටිප්පස්සද්ධියා කයෙන් කලින් නම් ලැබුණේ ඒ තරම් සහයෝගයක් නෙමෙයි අතනට දුනා මෙතනට දුනා කය ඒ තරම්ම සහයෝගයක් දුන්නේ නැහැ නමුත් ටික ටික භාවනාව හුරු වෙලා එකඟ වෙලා හිත එනකොට ඒ කායික වශයෙන් තිබිච්ච දරතයන් කායික වශයෙන් තිබිච්ච දුර්වලතැන් වෙහෙස අඩුපාඩුකම් ඔක්කොම ටික ඉවත් වෙලා දැන් සෑහෙන්න කයනුත් ලොකු විවේකයක් ලැබෙනවා. කයත් හරි සැහැල්ලුයි නිකන් පා වෙනවා වගේ දැනෙනවා. හිතත් ඒ වගේමයි අර හිතේ තිබිච්ච දේවල් ඉවත් වෙලා සැහැල්ලු වෙලා සතුටින් ඉන්නකොට ඒ කියන්නේ හිතට එහෙම එහෙ දුවන්න විසිරෙන්න උවමනාවක් නැහැ. ඒ වගේමයි වෙච්ච දේවල් ගැන වෙන්න තියෙන දේවල් ගැන පසුතැවෙන්න උවමනාවකුත් නැහැ. දැන් මෙන්න මේ සුඛ කියන මේ ධ්‍යාන අංගය නැත්නම් සමාධි අංගය අපේ හිතේ ගොඩනගෙන්න පුළුවන් ඇති වෙන්න පුළුවන් උද්දච්ච කුක්කුච්චය කියන නීවරණ ඉවත් කරනවා. ඊට පස්සේ මේ බඳු පරිසරයක දැන් ඔන්න හිත එකඟ වෙනවා. ඒකාග්‍රතාවයක් තියෙනවා. ඒ ඒ අරමුණේ හොඳට තැම්පත් වෙලා තියෙනවා. ඒ නිසා හිත තුළ ඒ ගොඩනගෙන එකඟතාවය කාමච්ඡන්දයට පටහැනි. කාමච්ඡන්දෙන් තමයි අපේ හිත විවිධ අරමුණු වලට පන්නන්නේ. ඒ කියන්නේ එක අරමුණක තෘප්තිමත් වීමක් නැහැ, සෑහීමකටපත් වීමක් නැහැ. වෙනත් අරමුණක් ගැන අපේක්ෂා කරනවා, වෙනත් අරමුණක් ඇසුරු කරනවා. ඊට පස්සේ ඒකෙත් සෑහීමකටපත් වීමක් නැහැ, තවත් අරමුණක් ඇසුරු කරනවා. ඒ හිත තුළ නිරන්තරයෙන්ම නිකන් සැප හොයාගෙන යන ගතියක්, කාම සුඛයට ලොල් වෙච්ච ගතියක්, එකකින්වත් සෑහීමටපත් නොවන ගතියක්, අතෘප්තිකර ගතියක් ඇති කරන්න ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ කාමච්ඡන්ද නීවරණය. ඉතින් එතකොට අර එකඟ වෙච්ච හිතේ හොඳට මේ ආශ්වාසය ප්‍රශ්වාසයක් ගානේ හොඳට එකඟ වෙලා තැම්පත් වෙලා තියෙන හිතේ එකඟතාවයක් තියෙනවා. ඔන්න ඒකාග්‍රතාව කියන ධාන අංගය හිත තුල පැන නගින්න පුළුවන් කාමච්ඡන්දයට පටහැනි. කාමච්ඡන්ද නීවරණයක් ඉවත් වෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් මේ විශේෂයෙන් මේ භවනාවක් වඩද්දී මෙන්න මේ පංච නීවරණයන් ප්‍රහාණය වෙලා ඒ වෙනුවට ධානාංග පහක් මතුවෙනවා. විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන ධානාංග පහක් මතුවෙනවා. ඔන්නේ ධානාංග පහ තමයි ශක්තිමත්ව නැගී සිටින්නේ. තියා තමයි ඊට පස්සේ ආධිපත්‍ය දරන්නේ අපේ හිත ඇතුලේ. ඒ ආධිපත්‍ය දරන ධානාංග පහේ ප්‍රමාණත්වය අනුව නැත්නම් ඒකේ උච්ඡන්න භාවය අනුව එතකොට කෙනෙක් ධානයක උනත් කොච්චර ගැඹුරක ඉන්නවද කියන එක තීරණය වෙනවා. ඒ නිසා ප්‍රථම ධානය උනත් සාමාන්‍යයෙන් අවස්ථා තුනක් පෙන්නනවා. ඕලාරික මධ්‍යම උත්කෘෂ්ඨ කියලා. ඉතින් ඕලාරික මට්ටමේ ඉන්නේ තාමත් බොහොම පහළ මට්ටමක ඒ තරම්ම ප්‍රබල සමාධියක් නැහැ. මොකද මධ්‍යම මට්ටමකට එනකොට යෝගාචරයේ ඒකේ යම් පමණක පරිණත බවක් තියෙනවා. උත්කෘෂ්ඨ මට්ටමකට එනකොට ඉතින් ආ සෑහෙන්න ඉදිරියෙන් ඉන්නවා. ඒක දහනේ වශී කරගෙන ගැඹුරක ඉන්න බලවත් තියෙනවා. ඒ නිසා ආරම්භක යෝගාවචරයේක් නැත්තම් මුලින්ම ප්‍රථම ධානයක් අත්දකින යෝගාවචරයෙකුත් කාලාන්තරයක් තිස්සේ ඒක ප්‍රගුණ කරපු ප්‍රථම ධානයෙම වඩන යෝගාවචරයෙකුත් අතර ලොකු වෙනසක් තියෙනවා. ආරම්භක යෝගියාට ඒ තරම් තමන් තුල ගොඩනැගිච්ච ඒ ධාන සුඛයක් හෝ ඒකෙන් ගොඩනැගිච්ච පරිණත බවක් හෝ ඒකේ අර උත්කෘෂ්ඨ බවක් ඇත්තේ නැහැ. යා තාම මුල මට්ටමේ ඉන්නේ. ඕලාරික මට්ටමක ඉන්නේ. කාලයක් යනකොට ඒකම හොඳට වශී කරා නම් දියුණු කරා නම් මජ්ජිම මට්ටමකට එන්න පුළුවන්. තවදුරටත් ඒක වශී කරලා ගියා නම් සමාහට උත්කෘෂ්ඨ මට්ටමකටත් යන්න පුළුවන්. ඒ නිසා ධ්‍යාන භාවනාවක් සමත භාවනාවක් ගැන කතා කරනකොට ඒ ධ්‍යාන වශීතාවයන් ගැන නැවත නැවත ඊට එළඹීමක් ගැන ඊට පිවිසීමක් ගැන ඒකට සමවැදීමක් ගැන ධර්මයේ විස්තර වෙනවා. ඒ වගේමයි අවශ්‍ය පමණක් ඒ තුල රැඳීමක් ගැන විස්තර වෙනවා. අවශ්‍ය වෙලාවකදී ඒකෙන් එළියට ඒමක් ගැනත් විස්තර වෙනවා. ඊට පස්සේ ඒක ප්‍රත්‍යවේක්ෂා කිරීමක් ගැන ඒ වගේ කාරණා කීපයක් පංච වශීතා කියලා එහෙම කතා කරලා තියෙනවා. ඊට පස්සේ දැන් මෙතන විශේෂයෙන්ම දැන් බුදුරජාන් වහන්සේ ප්‍රතිපදා වශයෙන් පෙන්වන්නේ දැන් මේ විදිහට හොඳට මේ ප්‍රථම ධානයක් හසුරවන්න හැකියාව ලැබිච්ච යෝගාවචරයා ඊට පස්සේ හැබැයි ඒකෙින් නැතුව ඒක විපස්සනාවට නැංවීම තමයි ක්‍රමවේදයේ වශයෙන් පෙන්වන්නේ. ධහනය ඇතුලේ ඉඳගෙන ඒක රස විඳගෙන ඒකට ලොල් වෙලා ඒ කියන්නේ ඒක තුල පැය ගණන් ඉඳීම නෙමෙයි මෙතෙන්දි බුදුහාඳුරෝ පෙන්වන්නේ. මේ ධහනයේ ලැබපු අත්දැකීම විපස්සනාවට නම් වන ආකාරය ගැන තමයි දේශනා කරන්නේ. සෝ යදේව තත්ත හෝති රූපගතං වේදනාගතං සංඥාගතං සංඛාරගතං විඥානගතං තේ ධම්මේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාතතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ සමනුපස්සති. දැන් මේ මේ ධානය තුල වාසය කරනකොට ඒ සමාධි සෝය ලබනකොට දැන් හිතේ තියෙන යම්කිසි එක්තරා අන්දමක වේදනාවක්. මේක සැප වේදනාවක් වෙන්න පුළුවන්. නිරාමිස සෝයක් කියන්න පුළුවන්. නිරාමිස සුඛයක්, සැපයක්, ප්‍රීතියක් කියන්න පුළුවන්. ඒතර වේදනා පැත්තකින් යම්කිසි ස්වභාවයක් වේදනාගතයක් ඒ ධ්‍යානය තුල වාසය කරද්දිත් ඉතින් යෝගාචරයක් අත්දකිනවා. ඉතින් එතකොට සංඥාවකුත් එතන තියෙනවා කොහොම හරි අපි හිතමු ආනාපාන සතිය මුල් කරගෙන නම් ගියේ. ඒ තුලින් එයා ගොඩනගා ගත්තා නම් ආනාපාන සති නිමිත්තක්, පටිභාග නිමිත්තක්. ඒතර ඒකම ඒකම හිත ඇසුරු කරද්දී එතන තියෙනවා එක්තරා අන්දමක සංඥාවක්. එයා හඳුනගෙන තියෙන මේ පටිභාග නිමිත්ත. ඉතින් ඒකට තමයි හිත නංගුවේ. ඒකත් එක්ක තමයි වාසය කරන්නේ. ඒකට තමයි ඒකෝදි භාවයක් ඇති කරගෙන තියෙන්නේ. එතන තියෙනවා එක්තරා අන්දමක හඳුනා ගැනීමක් සංඥාව. ඊට පස්සේ සංඛාරගතං. එතකොට මේතෙන්දි වැඩ කරන චෛතසික ස්වභාවයන්. ඒකාග්‍රතාවයක් වේවා, හිත ලබන ප්‍රීතියක්, සතුටක්, ප්‍රමෝදයක් වේවා. හිත නැවත නැවත ඒකට නැංවීම වේවා. මේ වගේ පුංචි පුංචි ක්‍රියාකාරකම් කීපයක් මෙතෙන්ද සිද්ධ වෙනවා. එක අතකින් මේක හරිම සූක්ෂමයි කියන්න පුළුවන්. මොකද මේ සාමාන්‍යයෙන් කයේ වේදනාවක් ඇති වුනහම එතෙන්ට අවධානය යොමු කරලා ඒ වේදනාව බලනවා වගේ පහසු එකක් නෙමෙයි මේ කතා කරන්නේ. සඩා ඊටාම සූක්ෂම මට්ටමකින් මනස එකඟ වෙලා තියෙද්දී ඒ එකඟ වෙච්ච මනස දිහා පැත්තකින් කරන බැල්මක්. يعني සමාධිය තුළ සම්පූර්ණයෙන්ම ඒකාත්මීය වාසය කරද්දී මේ වැඩේ කරන්න බෑ. සමාධියෙන් එළියට ඇවිල්ලා දැන් මේ සමාධියේ තියෙන ලක්ෂණ බැලීමක් තමයි මෙතෙන්ද මේ පෙන්වන්නේ. දැන් අපිට සමහරට මේකට ඕනනම් සතිපට්ඨානෙන් ලැබෙන මඟ පෙන්වීමක් ප්‍රයෝගී කරගන්න පුළුවන්. දැන් චිත්තානුපසනාවකට ආරම්භක යෝගාවචරයේ කටයුතු කරද්දී එතෙන් සරාගං වා චිත්තං සරාගං චිත්තං දිපජානාති විතරාගං වා චිත්තං විතරාගං චිත්තං තිපජානාති. මේ විදිහට අර බොහොම සරල ආකාරයකින් ඒ කෙලෙස් හිතක් හඳුනා ගන්නවා, නිකෙලෙස් හිතක් හඳුනා ගන්නවා කියන තැනකින් ඉතින් බුදුහාඳුර පටන් ගන්නවා. එතකොට ඒක එච්චරම අමාරුත් නෑ බැලුවාම හිතේ දැන් ගොඩනගිච්ච සතියක්, සමාධියක්, ප්‍රඥාවක් තියෙනවා. ඉතින් ඒක පාවිච්චි කළා. හිතේ යම්කිසි ක්ලේශයක් හටගත්තාම ඉතින් ඒක හඳුනා ගන්න. ඒක ඒ හැටියටම දකිනවා. ඒක මේ මගේ රාගය නෙමෙයි, ඒක හුදෙක් රාගය. ඒක මගේ ද්වේෂය නෙමෙයි, ඒක හුදෙක් ද්වේෂය. ඒතර මෙහෙම දකින්න දකින්න දැන් ඊට පස්සේ මේ කෙලෙස් පොඩ පොඩ ඈත් වෙන්න ඉවත් වෙන්න ගන්නවා. මොකද එයා ඒක මගේ කරගත්තෙත් නෑ. ඒකෙන් හිතේ පශ්චාත්තාවපයක් ඇතිට ගත්තෙත් නෑ. ඒ වගේම ඒකට බැඳෙන්න ගියෙත් නෑ. ඒකට අනුව කටයුතු කරන්න ඊට වහල් වෙන්න ගියෙත් නෑ. ක්ලේශය ක්ලේශය වශයෙන්ම දැක්කා. ඉතින් මේක තවදුරටත් එහාට යනකොට බුදුහාඳුරෝ දේශනා කරනවා සමාහිතං චිත්තං සමාහිතං චිත්තං ති පජානාති. එතකොට දැන් ඔන්න හිත එකඟුණා නම් එකඟුණ බව දන්නවා. අසමාහිතං චිත්තං අසමාහිතං චිත්තං ති පජානාති. හිතේ යම්සි විසිරීමක් සිද්ධ වුණා. ඒකෝදි භාවයේ නැති වුණා. ඉතින් ඒකත් දන්නවා. මහග්ගතං චිත්තං මහග්ගතං චිත්තං ති පජානාති. අමහග්ගතං චිත්තං අමහග්ගතං චිත්තං ති පජානාති. ඊට පස්සේ සතිපට්ඨානයේ විස්තර වෙනවා චිත්තානුපස්සනාවේදී. දැන් මේ මහග්ගත හිතක්. ඒ කියන්නේ මේ ධානයක් ගැඹුරු සමාධියක් ඇසුරු කරන හිතක්. ඒකත් එයා දන්නවා. ප්‍රඥාවට හසු කරගෙන තියෙනවා. ඉතින් ඒ කියන්නේ මෙතෙන්ද මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය මේ ධානසිත දන්නා මාර්ගයක්. ධානය තුළ සම්පූර්ණයෙන් নিমগ্ন වෙලා අසරණ වෙලා ඒක තුළ ලොක් වෙලා හිර වෙලා ඒකෙන් එළියට ඒ ගන්න බැරුව ඒකට පාවා දීපු මට්ටමන්නේ මේ තමන්ගේ මනස. ඒ වෙනුවට හිතේ ඒකාග්‍රතාවයක් තියෙනවා මේ සමාධියේ ලක්ෂණ ටික පේන්න තියෙනවා ඒ ගැන තමන් දන්නවා. සම්පජානකාරය හොති කියලා නැවත නැවත සතිපට්ඨානය තුළ බුදුරජාන් වහන්සේ දේශනා කරන කාරණාව සතෝ සම්පජානෝ සිහියෙන් සම්පජඤ්ඤයෙන් යුක්තව තමයි කටයුතු කරන්නේ. මේ ගැඹුරු සමාධියක්. හැබැයි ගැඹුරු සමාධිය ගැන එයා දන්නවා. මෙලෝදයක් නොදැන ඉන්නව නෙමෙයි. නිකාං තමන් මොකද්ද වුණා පැය ගාණක් කොහෙදෝ හිටියා. ඒකෙන් එළියට ආවට පස්සේ තමයි දන්නේ දැන් ඔන්න එළි වෙලා කියලා. නැත්තම් හවස් වෙලා කියලා, දවල් වෙලා කියලා. ඒ කියන්නේ ඒ සමාධිය ගැන කිසිම වැටහීමක් අවබෝධයක් සම්පජඤ්ඤයක් දැනුවත් භාවයක් තිබිලා නැහැ. ඉතින් ඒක නෙමෙයි මේ කතා කරන්නේ. මෙතෙන්ද මේ කතා කරන්නේ හිතේ එකඟතාවය ගැන යා හොඳටම දන්නවා. මහග්ගතං චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති. එයා හොඳටම දන්නවා දැන් හිත මහග්ගත වෙලා තියෙන්නේ. එක්තරා අන්දමකින් ඉස්සිලා තියෙන්නේ. ඔසවා තැබීමකට ලක් වෙලා තියෙන්නේ. කාම භූමියෙන් එළියට ගිහිල්ලා. රූපාවචර ධානා මට්ටමක් ඇසුරු කරනවා. කාම භූමියේ නෙමෙයි හිත තියෙන්නේ කියලා එයා දන්නවා. ඒක දැන දැන වාසය කරනවා. සම්පජානකාරී හොති. ඒකෙන් එළියට ආවමත් ඒ කියන්නේ දැන් හිත සම්පූර්ණයෙන් පිරිහුණා ඒ සමාධියෙන්. ආයෙත් නිකන් සාමාන්‍ය මට්ටමට ආවා. කාමාවචර මට්ටමට ආවා. ඒකත් දාන්න. අමහංගතං චිත්තං අමහංගතං චිත්තංති පජානාති. ඊට පස්සේ සෞත්තරං චිත්තං සෞත්තරං චිත්තංති පජානාති. අනුත්තරං චිත්තං අනුත්තරං චිත්තංති පජානාති. ඒ කියන්නේ යම් වෙලාවක ප්‍රථම ධානයේ ඉඳද්දී එයාට කල්පනා වෙනවා නම් මේ දෙවනි ධානයට දැන් යා යුතුයි. මේක ප්‍රමාණවත් නෑ. මේකේ තියෙන මේ විතක්ක ਵਿਚාර මෙන්න මේ ධානාංග නීවරණ වලට කිට්ටුයි. හිත සසල කරනවා. හිතේ යම්කිසි වික්ෂිප්ත බවක් ඇති කරනවා. හිතේ එක්තරා අන්දමක සමාධිගත් සමාධිමත් බවට යම් හානියක් කරනවා කියලා මේකේ තියෙන යම් යම් දුර්වලතා දකිනවා නම් ඒ කියන්නේ තව ඊට එහා තියෙන මට්ටමක් ගැන යාගේ හිතේ කැමැත්තක් තියෙනවා. අන්න ඒ தત્ත්වය සෞත්‍රං චිත්තං සෞත්‍රං චිත්තං දිපජානති. ඒකත් එයා දන්නවා. හැබැයි එහෙම නෑ මේ වෙලාවේදී හොඳ තෘප්තිමත් බවකින් ඉන්නවා. මීට එහා දෙයක් නෑ. ඒ දබලා තියෙන ධහණය ගැන තෘප්තිමත් බවක් හිතේ තියෙනවා. සෑහීමකටපත් වීමක් තියෙනවා. මේක උතුම් කරලා සලකනවා. ඉන් එහා දෙයක් ගැන පැතීමක්, තැකීමක් නෑ. අනුත්තරං චිත්තං අනුත්තරං තිත්තං දිපජානති. ඒතර ඒ தත්ත්වයේ සෑහීමකටපත් වීම තුත්මත් භාවය ගැනත් එයා දාන. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ එකාතකින් ඒ අනේකුත් ශාස්ත්‍රූන් වහන්සේලාට වඩා මේ සමාධි සෝයත් ධ්‍යාන සෝයත් විපස්සනා නැංවීමක් ගැන සතිපට්ඨානයේදී යෝගාචරයෙන් උනන්දු කරලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් බෝසත්ත්වයන් වහන්සේ බුදු වෙන්න කලින් ආලාර කාලාම උද්දකරාම පුත්ත වැනි ගුරුවරු ඇසුරු කරලා තියෙනවා. ඒ අයත් ගැඹුරු සමාධි හදාarලා තියෙනවා. බුද්ධකරාම පුත්ත මේ ආලාර කාලාම හිටියා කියලා කියනවා ආකින්චඤ්ඤායතන මට්ටමක. ඊළඟට උද්දකරාම පුතේ ඊටත් එහාට ගිහිලා නේව සංඥා නාසඤ්ඤායතන අරූප ධහන මට්ටමක ඉඳලා තියෙනවා. තේ ටික බෝධිසත්වයන් වහන්සේටත් කියලා දීලා තියෙනවා. උන්වහන්සේත් ඒව හදාarලා තිනවා බොහොම ඉක්මන් කාලයකදී ඒ ගුරුවරයා හිටපු තැනටම ඇවිල්ලා තියෙනවා. නමුත් විශේෂත්වය තමයි බෝධිසත්වයන් වහන්සේ තේරුම් ගත්තා මේක නිවන නෙමෙයි. මේක හිතියයි කියලා මේක හරියන්නේ නැහැ. මේක අස්සට වෙලා හිතියා කියලා නිවන් දකින්න බෑ. උන්වහන්සේ එතනින් ඉවත් වුණා. අතහැරියයි ගුරුවරයා. හැබැයි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා ඔන්න මාර්ගයක් පෙන්නනවා. සමාහිතං චිත්තං සමාහිතං චිත්තංති පජානාති. මහංගතං චිත්තං මහංගතං චිත්තංති පජානාති. අනුත්තරං චිත්තං අනුත්තරං චිත්තංති පජානාති. සෞත්තරං චිත්තං සෞත්තරං චිත්තංති පජානාති. ඒ කියන්නේ මේ ධහන සිතම එකාතකින් හසුරුව ගන්න, ඒක දිහා අඩියක් පස්සට තියලා බලන්න, ඒකේ යථා ස්වභාවය දකින්න, ඒකේ තියෙන යම් සුව වේදනාවක්, සැප වේදනාවක්, ප්‍රීතියක්, පස්සද්ධියක් ඒවා දිහා පැත්තකින් ඉඳන් බලන්න පුළුවන් මනසක් බුදුරන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ මෙතෙන්ද සුවිශේෂයි කියන්න පුළුවන්. මේ ගැඹුරු සමාධියක පවා ඊට ලොල් වෙලා ඒක අස්සට වෙලා හිර වෙලා වාසය කිරීම නෙමෙයි අනුදැන වදාරලා තියෙන්නේ. ඒ తত্ত্বය අතේ දුරින් තියාගෙන අඩියක් පස්සට අරගෙන ඒ తত্ত্বය දිහා ප්‍රත්‍යවේක්ෂා කරන ගතියක් හැරලා බලන ගතියක් ඒ දිහා බලන ගතියක් ඒ ගැන දැනුවත් වෙන ගතියක් ඒකෙත් තියෙන සුවිශේෂී ලක්ෂණ විමසා බලන ගතියක් තමයි පෙන්නලා තියෙන්නේ කියන්නේ ප්‍රඥා ගෝචර පැත්තක් විපස්සනා පැත්තක් බුදුරජාණන් වහන්සේ මේ සමත සමාධියට අඳුනලා දීලා තියෙනවා. ඒක තමයි දැන් මේ තවදුරටත් දේශනා කරන්නේ. ඉතින් මේ හටගෙන තියෙන මේ සමාධි සුවය සැපය වේවා. නැත්නම් ඒ මට්ටමේදී තියෙන මනසේ හඳුනා ගැනීම සංඥාව වේවා. මේ සඳහා දරපු ප්‍රයත්නය, ඒ පවත්වපු ව්‍යායාමය, එමත් නැත්නම් පවත්වන සංස්කාර අපි කියමු කැමැත්ත, ආසාව මේකට යන්න තීච්ච, ගත කරන ඒ සඳහා උපයෝග කරගත්ත චේතනා ඉතින් මේ ඔක්කොම මේ ධානයේ තුලට ගත් යන්න ගරුව ප්‍රයත්නය වේවා, ඒ තුල ඉඳීමේ අවස්ථාව වේවා, ඉතින් එළියට ආපු අවස්ථාව වේවා මේ මුළු ඔක්කොම ක්‍රියාවලියේදී පහළ වෙන මේ සංස්කාර. මේ සියලු දේ දිහා දැන් විපස්සනා හැකින් බලනවා. ඊට පස්සේ බුදුහාඳුරෝ කියනවා සෝ යදේව තත්ත හෝති රූපගතං වේදනාගතං සංඥාගතං සංඛාරගතං විඥානගතං. ඒතර මේ පංචස්කන්ධයක් මේ ධානය මට්ටමකදී අඳුනගෙන තියෙනවා. ඉතින් ඒක සුවිශේෂයි කියන්න පුළුවන්. අතිශය සියුම් කියන්නත් පුළුවන්. ඒකයි මම මතක් කළේ මේක අර කයේ පහළ වෙන වේදනාවක් දිහා නැත්තම් ආශාසයක් පිම්බීමක් හැකිලීමක් ඒ වමක් දකුණක් දිහා බලන තරම් ලේසි නෑ. මනස සෑහෙන සූක්ෂම මට්ටමකට ගෙනිලා තියෙනවා. සමාධියකින් සෑහෙන උච්චන්න මට්ටමකට ගෙනිලා තිනවා. එතනදිත් ඒක අසර රිංග ගන්න නැතුව, ඒකට ලොල් වෙන්නේ නැතුව, ඒකට එකාතකින් සමවදින්න නැතුව ඒක ඒකෙන් එළියට ඇවිල්ලා ඒකේ ඒක දිහා බලනවා විපස්සනා ඇහැකින් මේ සියලු ධර්මතා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්‍යතෝ අනත්තතෝ සමනුපස්සති. මෙතන මේ ත්‍රිලක්ෂණයම බුදුහාඳුරෝ තව ටිකක් විස්තර කරලා පෙන්නනවා. අපි අහලා තිනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ත්‍රිලක්ෂණයක් අපි මේ දේවල් ප්‍රගුණ කරද්දී අපි තුල විපස්සනා නුවණක් වශයෙන් වැඩෙන ආකාරය ගැන අපි අහලා තියෙනවා. ඉතින් ඒකම තව ටිකක් විස්තර කරලා පෙන්නනවා. අනිච්චතෝ කිව්වනම් කෙලින්ම ඉතින් අනිත්‍ය ආකාරයෙන් දැකීම. එතකොට මේ පහළ වෙච්ච පහළ වෙන චෛතසිකයන් මේ කුඩා කුඩා සියුම් සියුම් අන්දමින් මේ පහළ වෙන වේදනාවන් සංඥාවන් සංස්කාරයන් මේ සිතුවිලි එහෙමත් නැත්නම් මේ පහළ වෙන සුවදායි තත්වයන් හිතේ නැවත නැවත සිද්ධ වෙන විතර්කයන් එක විමසා බැලීම් මේ සියුම් සියුම් මට්ටමක දේවල් ටික සිද්ධ වෙනවා හැබැයි ඒක අනිත්‍යයි මොහොතක් මොහොතක් පාසා ඇති වෙ නැතුව යනවා ඊට පස්සේ මේ ඒබඳු තත්වයක් නම් මේ සැපයේ තියෙන්නේ නිරන්තරයෙන් මේ ඇතිව නැතිව යන ප්‍රවාහයක් නම් මෙතන තියෙන්නේ මෙතන කොහොමද සැපයක් මේක දුක්ඛතෝ මෙතන තියෙන දුකක් රෝගතෝ ඒතර මේක රෝගයක් වශයෙන් දකින්න ගණ්ඩතෝ මේක gaduwak gediyak විස සරව gediyak වශයෙන් දකින්න සල්ලතෝ මේක උලක් වශයෙන් දකින්න ඉතින් ඒ කියන්නේ දැන් අර සමාධියට තියෙන ආසාව කැමැත්ත ලොල් භාවයේ වෙනුවට සම්පූර්ණයෙන්ම අනිත් පැත්තක් දැන් බුදුහාඳුර කතා කරන්නේ. කියන්නේ යෝගාචරයට මුලින් සතිය වඩ아가න යනකොට සමාධියට ලොකු ආසාවක් ඇති වෙන්න පුළුවන්. සමාධිය ලැබුණාට පස්සෙත් ඒකේ ලොකු ප්‍රීතියක්, සෝයක්, සැපයක්, භුක්ති විඳිනකොටත් ඒකට ලොකු ආසාවක් ඇති වෙන්න පුළුවන්. දැන් ඒ සියල්ල සුණු විසුණු කර දැමීමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒ හදාගත්ත සමාධියම පාගල දැමීමක්, කඩා බිඳ දැමීමක්. මේක දිහා විපස්සනා ඇහැකින් බැලීමක්. තමයි මෙතන පෙන්වන්නේ. ඒතර ඒක බොහොම ප්‍රබල විදිහටම අවධාරණය කරලා තියෙනවා. ඒ කියන්නේ නිකං අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා වචන තුන වෙනුවට ඒක තව විස්තර කළා. විශේෂයෙන්ම දුක්ඛතෝ කියන පැත්ත. රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ, අගතෝ කියන්නේ වසනයක් කියලා දකින්න කියනවා. දැන් අපි හිතලා බලමු මේ හදාගත්ත අමාරුවෙන් ගොඩනගාගත්ත සමාධිය. ඉතින් ඒක ASCII ඉන්නවා කියන එක වසනයක් තමයි. මොකද කිසිම නුවණක් දිනු වීමක් නැහැ. ඒක තුල වාසය කිරීමක් තියෙනවා. ditta ධම්ම සුඛයක් තියෙනවා. ඉතින් ඒක තුල පැය ගණන් ඉඳීම තුල මේ නුවණක් වඩා ගන්න තියෙච්ච අවස්ථාව අපිට අහිමි වෙනවා. ව්‍යසනයක්. අගතෝ. එහෙමත් නැත්නම් ඒක මේ පහළ වෙන වේදාකාර චෛතසිකයන් ඒවා කිසිම විශ්වාස කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒවා නිතරම වෙනස් වෙනවා. කැඩීම් බිඳීම් වලට භාජනය වෙනවා. ඒක තමයි පලෝකතෝ කියලා කියන්නේ. නිතරම බිඳෙනවා. කැඩෙන බිඳෙන තත්ත්වයටපත් වෙනවා. ආබාධතෝ. ඒතර මේවා සම්පූර්ණ නිරෝගී දේවල් නෙමෙයි. දිගටම තියෙන ඒ විදිහටම තියෙන දේවල් නෙමෙයි. විටින් විට උස් පහත් වීම සිද්ධ වෙනවා. ඇතැම් දවසක මේක හොඳට යනවා. ඇතැම් දවසක බොහොම දුර්වලයි. ඇතැම් දවසක හොඳ ප්‍රීතිමත් බවක් ප්‍රණීත බවක් තියෙනවා. තවත් දවසක හරිම උදාසීනයි. ඇතැම් දවසක හරිම ලස්සනට පහසුවෙන් හදා ගන්න පුළුවන් තවස් දවසක අපහසුයි. ඉතින් මේවා තියෙන නිකන් ආබාධයෙන් ලක් වෙන ගතියක්. පරතෝ පරතෝ කියන එකත් ශුඤ්‍යතෝ අනත්තතෝ කියන එකත් ඇත්තටම මේ අනාත්ම ලක්ෂණයේ තියෙන කොටස්. මේක නිකන් අනුන්ගේ දෙයක් වශයෙන් දකින්න. මේ එකක්වත් මේ මට ඕන විදිහටම හැසිරෙන්නේ නැහැ. මේවා අතර සියුම් සියුම් වෙනස්කම් සිද්ධ වෙනවා. පරතෝ අනුන්ගේ දෙයක් මේ මෙතන තියෙන්නේ. මගේ දෙයක් නෙමෙයි කියලා ඒ දහින ආකාරය. ඊළඟට ශුන්‍යතෝ මෙතන කෙනෙක් පුජ්‍යලයක් තැනැත්තෙක් මමෙක් දහනය තුල ඉන්න කෙනෙක් ආත්මයක් එහෙම මොකක්වත් නැහැ. මෙතන තියෙන ශුන්‍ය ස්වභාවයක්. ඊළඟට අනත්තතෝ මෙතන තියෙන අනාත්ම ස්වභාවයක්. මෙතන ආත්මීය ස්වභාවයක් නැහැ. මෙතන තියෙන අනාත්ම ස්වභාවයක්. ඉතින් එතකොට දැන් මේ අනිච්ච කියන එකෙන් එක පැත්තකුත් දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පලෝකතෝ කියන මෙන්න මේ කොටස් ටික දුක්ඛ වශයෙන්ුත් පරතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ කියන එක අනාත්ම වශයෙන්ුත් මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන අපි හඳුනගෙන තියෙන ත්‍රිලක්ෂණයම තව විස්තර කරලා තියෙනවා. ඒ විස්තර කරලා බැලීම තුළ තමන්ගේ හිතේ මේකට මාක්‍රිය ආසාවක් තිබුණා නම් ඒකත් සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. ඒතර මේ ලබලා තියෙන ධ්‍යාන සෝය පවා විපස්සනාවට ලක් කරනවා. ඊට පස්සේ තවදුරටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝ තේහි ධම්මේහි චිත්තම් පටිවාපේති. සෝ තේහි ධම්මේහි චිත්තම් පටිවාපෙත්තා පෙත්වා අමතාය ධාතුවා චිත්තං උපසංහරති. ඒතර මේ ධර්මතා වලින් මේ කැඩෙන බිඳෙන වෙනස් වෙන ඇතිව නැතිව යන යැපෙන්න අමාරු විශ්වාස කරන්න අමාරු විශ්වාස කරොත් තමන්ව වසනයකට ආබාධයකට අසරණ වීමකට ලක් කරන මේ අනුන්ගේ දේවල් මත යැපෙනවා වෙනුවට දැන් බුදුහාඳුර කියනවා <clears throat> මේ ගොඩනැගිලා තියෙන මේ ධානයට අදාළ මේ පංචස්කන්ධ ධර්මයන් කෙරෙන් හිත ඉවත් කරගන්නවා. හිත මෑත් කරගන්නවා. සෝ තේහි ධම්මේ චිත්තම් පටිවාපේති. ඒ හිත අහකුලුව ගන්නවා. අපි හිතමු උදාහරණයක් වශයෙන් අපි ගින්දැල්ලකට මා කරේ ප්ලාස්ටික් දෙයක් කිට්ටු කරාම එමත් නැත්නම් පිහාටුවක් කිට්ටු කරාම ඒක නිකන් ඇකිලිලා යනවා. මොකද ඒකේ රස්නෙට මේක ඇතුළට යනවා වෙනකොට මේක නෑ ඇකිලිලා ගන්නවා. අන්න ඒ වගේ දැන් මේ තියෙන தත්වය තුළ ඒකට වැඳෙන්න ඒක අසර රිංග ගන්න ඒක මගේ කියා ගන්න ඒකට නිකාන්තියක් ඇති කරගන්න ඒකෙන් උදන් අනන්න යනවා වෙනුවට මේක ඇති වැඩක් නෑ මේක තේරුමක් නෑ මේක ගන්න දෙයක් නෑ මේක විශ්වාස කරන්න බෑ මේක දුකක් තියෙන මේක අනිත්‍යයි මේක මගෙත් නෙමෙයි මේක අනාත්මයි මට කිසි පාලනයක් නෑ කියලා දැන් මේ ගොඩනැගිච්ච සමාධියම එපා කියනවා දැන් ඊට පස්සේ කොහෙද හිත අල්ලන්නේ අල්ලන්න දෙයක් නැති වෙන්න ඕන කිසිම තැනක උපාදාන නොවීමක් සම්පූර්ණයෙන්ම අනිශ්චිත භාවයක් දක්වා හිත ගන්න මෙන්න මේ එක්තරා අන්දමක සම්දිස්ථානයක් හැරවුම් ලක්ෂයක් උපයෝගී කර ගන්නවා. දැන් එකwidehatකින් මෙහෙම කරන්න හේතුව එකwidehatකින් අපිට හිතා ගන්න පුළුවන් දැන් අපි මේ සමාධියක් ගොඩනගාගෙන ආපු මට්ටමේදී මේ අනිකුත් සියලුම දේවල් අතහැරලා ඇවිල්ලා තියෙන්නේ. දැන් විශේෂයෙන්ම අපි හිතමු රූප ධානයක් අපේ හිතක් ඇසුරු කරනකොට ඒ කියන්නේ කය දැන් ඉවත් වෙලා. කයෙන් හිත නිදහස් වෙලා. ඒ කියන්නේ රූපස්කන්ධය සෑහෙන දුරට අඩු වෙලා ගිහිල්ලා ඒකේ බලපෑම සෑහෙන දුරට අඩුයි. තාමත් හැබැයි වේදනාස්කන්ධයේ, සංඥාස්කන්ධයේ, සංස්කාරස්කන්ධයේ, විඥානස්කන්ධයේ යම් පමණක ඇසුරක් තියෙනවා. අන්න ඒකත් දැන් මේ ඉවත් කිරීමක්. ඒකත් තේරුමක් නැහැ කියලා කතා කිරීමක්. හිතට ඒ අවබෝධය ලබා දීමක් තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ඒකත් එක අපිට මඟ පෙන්වනවා. මෙන්න මේ විදිහට බලන්න. ඔතෙන්ට ගිහිලා ඔතෙන්ටලා නිකාන් ඔහේ අත අපිට අතක් තියාගෙන ඒ සෝය තුල වැඳෙමින් එපා. මෙන්න මෙහෙම බලන්න. ඕකෙන් ඉවත් වෙලා බලන්න. ඕකෙත් අනිත්‍ය බව බලන්න. මෙතනත් තියෙන දුක බලන්න. මෙතනත් තියෙන අනාත්ම ස්වභාවය බලන්න. කියලා මේ ධානය දැන් විපස්සනාවට නැංවීම තමයි පෙන්වන්නේ. මේ ධාන සුඛය විපස්සනාවට නැංවීම තමයි පෙන්වන්නේ. ඉතින් එතෙන්දී පහල මේ පාවිච්චි කරලා තියෙන වචන එකwidehatක හරින් ප්‍රබලයි. බොහොම දරුණු කණේ පාරක් දීලා තිනවා යෝගාවචරයට. මොකද සමහරට මෙතෙන්දී අපිට අර හිමින් කිව්වට තේරෙන්නේ නැහැ. හොඳින් කිව්වට අපිට තේරෙන්නේ නැහැ. මොකද මෙතන සුවයක් තියෙනවා. සාමාන්‍ය කාම සුඛයේ එහා ගිය සෝයක් මෙතන යෝගාවචරයක් අත්දකිනවා. එතකොට බුදුහාඳුර බොහොම ප්‍රබලව මේ දුක්ඛය මෙතනදි මතු කරලා තියෙනවා. විශේෂයෙන්ම පද කීපයකින්. දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පලෝකුතෝ වචන හතක්. හත් ආකාරයකින් මේ දුක්ඛ ස්වභාවය මේ මතු කරලා තියෙනවා. අනාත්ම ස්වභාවය මතු කරනවා තුන් ආකාරකින් පරතෝ ශුඤ්‍යතෝ අනත්තතෝ කියලා. අනිත්‍ය ස්වභාවය මතු කරලා තියෙන්නේ එක ආකාරයෙන් අනිච්චතෝ කියලා. එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එකම විස්තර කරනවා. අනිච්ච කියන එක එක ආකාරයකනොත් දුක්ඛ කියන එක හත් ආකාරයකනොත් අනාත්ම කියන එක තුන් ආකාරයකනොත්. එතකොට මේ 11 ආකාරකින් මේ ත්‍රිලක්ෂණය එක්තරා අන්දමකින් වැඩිමක් අවබෝධ කර ගැනීමක් තමයි බුදුරජාණන් වහන්සේ මෙතනදී පෙන්වන්නේ. ඒ කියන්නේ එකාතකින් ඕනනම් අපිට කියත හැකි මේ බුද්ධ වචනේ එතෙන්දී මතක් කළා. හිතට යම්කිසි මඟ පෙන්වීමක් කළා. ඒ අනුව කටයුතු කරනවා. මොකද හිතට සමහරට අමතක වෙන්න පුළුවන්. සැප විඳිනකොට දුක අමතක වෙනවා. ඒ දුක මතක් කරලා දෙනව නැවතත් බුදුරජාන් වහන්සේ. එතකොට අන්න යෝගාවචරය ඒ දුක ඔස්සේ බලනවා. ඒ අනුව එයා බලනවා කොහොමද මේවා ඇති වෙන්නේ මේ කොහොමද මේවා කැඩෙන්නේ බිඳෙන්නේ මේ ගොඩනැගිච්ච සමාධි සෝය මේ ගොඩනැගිච්ච සංඥාවන් මේ ඒ සඳහා හසුරුවපු විතක්ක ਵਿਚාරයන් කොහොමද මේවා මේ බොහොම යොහුසුලුව වෙනස් වෙමින් කැඩිලා බිඳිලා යන ආකාරය එයා දකිනවා මොකද අර බුද්ධ වචනය දැන් එයාට මතක් වුණා බුදුහාඳුර කරව මඟ පෙන්වීම එයාට මතක් වුණා ඒ අනුව එයා දකිනවා දැන් එතකොට දැන් මෙහෙම දකිමින් වාසය කරනවා නම් අපි හිතමු දැන් එතකොට එයාගේ හිත ඒ වේදනාවන්ගෙනුත් දහස් වෙනවා ඒ සංඥාත් එපා කියනවා ඒ සංස්කාරත් එහෙම්ම සමනය වෙනවා සංඛාර රූප සමයකට නැත්නම් සංඛාර සමනයකට සබ්බ සංඛාර සමතේකට යන්න යාගේ හිත ඔන්න පෙළඹෙනවා. තෙතද්දි බුදුරජාණන් වහන්සේ හරියටම ලස්සන්ට අර ඇනේකට මිටියෙන් ගහනවා වගේ දැන් ඔන්න හරවනවා හිත. සෝ තේහි ධම්මේහි චිත්තම් පටිවාපේති. සෝ තේහි ධම්මේ චිත්තම් පටිවාපෙත්තා. ඒ කියන්නේ මේ ධානයට අදාළ ඔය තියෙන චෛතසික ධර්මයන්ගෙන් හිත ඉවත් කරගෙන ඒකෙන් හිත හකුරුවාගෙන ඒකෙන් හිත බැහැරට අරගෙන ඊළඟට මොකද කරන්නේ? අමතාය ධාතුයා චිත්තං උපසංහරති. මේ අමූර්තය කියන නිවන පැත්තට හිත හරවනවා. කිසිවක්ම ඇසුරු නොකරන පැත්තකට හිත හරවනවා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානාති ඒතර මේ තනිකර හැරවුම් ලක්ෂයක් පෙන්වන්නේ සමතය වඩාගෙන ගියා දැන් හැරෙව්වා විපස්සනාවට විපස්සනාවෙන් ඔන්න නිවන පැත්තකට හැරෙව්වා. ඒතර මේ පෙන්වන නිවන මෙතනත් ඉතින් කියන්න පුළුවන් දැන් මේ ගොඩනැගිච්ච සමාධියේ තරමට එතෙන්දී අපි යොදාගත්ත ප්‍රඥාවේ තරමට විපස්සනාවේ තරමට නුවණේ තරමට රැඳෙන පවතින නිවනක් වෙන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ පැය ගණන් දවස් ගණන් සදාකාලිකව තියෙන නිවනක් නොවෙන්න පුළුවන් මුල් අවස්ථාවවලදී. මේ තාම යෝගාචරය අලුත් මේ වැඩේට එයා තාම පුහුණු වෙනවා. ඒ නිසා දැන් අර සියල්ල හිතෙන් ඉවත් වුණාට හිත දැන් తాවකාලිකව නිදහසක් ලැබුවට ඒ නිදහස අහිමි වෙලා ආයෙත් ගිහිලා අරින් ඒක හේතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ක්ලේශයක් පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒත් කියන්නේ මේ ගොඩනැගෙන නිවීම தත්ත්වය తాවකාලිකයි. ඒක එකාතකින් තදංග නිබ්බුතියක් කියන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩනැගිත්ත තමන් ඒ හදාගත්ත නුවණේ තරමට රැඳෙන නිවනක්. නුවණේ තරමට රැඳෙන සහනයක්, නිදහසක්, විමුක්තියක්. හැබැයි ඒ සඳහා බුදුහාඳුර හොඳ මඟ පෙන්වීමක්, හොඳ සිහි කැඳවීමක් ප්‍රබල අන්දමින් ඉදිරිපත් කරනවා සබ්බ සංඛාර සමතෝ සියලුම සංස්කාරයන් සංසිඳවන්න. සම්භූපදී පටිනිස්සග්ග මොකක්වත් මගේ කියාගන්න යන්න එපා. කිසිම උපදියක් තියාගන්න එපා. තමන්ටේ කියලා කිසිම දෙයක්, තමාගේ කියලා කිසිම දෙයක් මෙතනදී හසුරවන්න යන්න එපා. කියාගන්න යන්න එපා. තණ්හක්ඛය සම්පූර්ණයෙන්ම මේ තණ්හාව අත්හැරලා දාන්න. මේකට ඇලුම් කරන්න එපා දැන්. ධානය පාගලා දාන්න. අත්හැරලා දාන්න. විරාගෝ. එතන මේ මුළු தත්ත්වය ගැනම විරාගී බවක්. ආසා නොකරන தත්ත්වයක්. නිරෝධෝ. තණ්හාවම නැවතිලා. හිතත් දැන් නැවතිලා. සංස්කාර සියල්ල නැවතිලා. නිරුද්ධ වෙලා. නිරෝධයක් සාක්ෂාත් වෙලා. නිබ්බානන්ති හිත නිවිලා. එතකොට මෙන්න මෙතන අතිශය ප්‍රබල තැනක් කියන්න පුළුවන් යෝගාචරයේකට සමත පුබ්බංගම යෝගාචරයේකට. සමතය වඩාගෙන ගිහිල්ලා ඒකෙන් හිත ඉවත් කරගෙන විපස්සනාවක් වඩලා විපස්සනාවෙන් හිත නිවනට හරව ගන්න ආකාරය. ඊටාම වැදගත්. මේ සූත්‍ර දේශනාව තුළ ඇත්තටම පෙන්නන අතිශය ප්‍රබල සම්දිස්ථානයක් කියන්න පුළුවන්. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ දැන් දේශනා කරනවා සෝ තත්තටිතෝ ආසවානං khයං පාපුණාති. දැන් මේ ආශ්‍රවයන් ඡය වෙන්න පටන් ගන්නවලු මෙන්න මේ නිවන් தත්ත්වය තුළ වාසය කරද්දී. දැන් මොකද ආසාවක් නැහැ, බැඳීමක් නැහැ, කිසිම දෙයක උපාදානයක් නැහැ, කිසිමක ඇසුරක් නැහැ. හිතේ තියෙන නිකම්ම නිකන් ඇල්ලතුර ගතියක්. හිතේ තියෙන කිසිවක් ඇසුරු නොකරන ගතියක්. අනිශ්චිත ස්වභාවයක්. ලෝවේ කිසිවක් උපාදාන නොකරන තත්ත්වයක්. ඉතින් ඒ කියන්නේ පිරිසුදු හිතක්. වර්ණ ගැන්වෙච්ච නැති හිතක්. තත්ත්වගත වෙච්ච නැති හිතක්. සම්පූර්ණයෙන්ම නිදහස් හිතක්. තියෙන නිදහස් හිත කියන්නේ ආශ්‍රවයන්ගේ අනුසය ධර්මයන්ගේ පෙළඹවීමට ලක් නොවෙච්ච හිතක්. දැන් අපි හිතමු මාක් හරි ඇසුරක අපි ඉන්නවා නම්, ඒතරේ ඇසුරු කරන දේහි වර්ණයට අපි ලක් වෙනවා. ඒ ඇසුරේ తాඩන පීඩවලට අපි ලක් වෙනවා. ඒ ඇසුරේ ලැබෙන තත්වගත වීම වලට එයා ලක් වෙනවා. මොකද නිදහස් නැහැ. හැබැයි එතන අතහැරියානම් දැන් ඉතින් ඒ තාඩන්න පින්න මොකක්වත් නැහැ. ඒ ඇසුරෙන් ලබන කිසිම ආරෝපණයක් නැහැ. හිත හරිම විමුක්තයි. හිත නිදහස්, ස්වාධීනයි. එයාට තියෙන යාගේ ගතිය. වෙනත් කෙනෙකුගේ ගතියක් නැහැ. කිසිම තම්මේතාවයක් නැහැ. දැන් එයා අතම්මේතාවයක ඉන්නේ. එහෙව් කෙනෙක් බවට පත් වෙලා. තාදී මනසක් ඇති වෙලා. తాවකාලිකව වෙන්න පුළුවන්. හැබැයි නිදහස් මනසක්. කොයි පැත්තකින්වත් ඒ මනසට බලපෑමක් නැහැ. ස්වාධීන මනසක්. නිදහස් මනසක්. ඔන්න ඒ බඳු නිදහස් මනසක් තැනැත්තෙක් දිගට පවත්වනවා නම් ඒ කියන්නේ ආශ්‍රව ධර්මයන්ගෙන් උසි ගැන්වීමක් වර්ණ ගැන්වීමක් තත්වගත කිරීමක් කෙලසීමක් නැතිව ඒ தત્ත්වය රැකගෙන ඒ කියන්නේ නිදහස් தત્ත්වය අනිශ්චිත தત્ත්වය උපාදාන නොකරන తত্ত্বය රැකගෙන දිගු කාලයක් තියන් ඉන්නවා කියන්නේ ඒ කියන්නේ ආශ්‍රවයන්ගේ බලපෑම සෑහෙන දුරට එයා වලක්වාලමින් කටයුතු කරනවා. නිදහස දිගට පවත්වනවා. නිදහස් හිත රැක ගන්නවා. කෙලෙස් වලින් එන බලපෑම අඩු කරගෙන පවත්ව ගන්නවා. ඒ කියන්නේ ආශ්‍රවයන් ඡය වෙන්න පටන් ගන්නවා. ආශ්‍රවයන්ට කෑම නොදී ඉන්නවා. ඒගොල්ලන්ව निराහාර කරනවා. ඒගොල්ලන්ට උල්පන්දම් නොදී ඉන්නවා. හිත නිදහස්වම පවත්වනවා. නොබැඳී පවත්වනවා. අනිශ්චිතව පවත්වනවා. ତර මෙන්න මේ தත්ත්වය දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සෝ තත්ත චිතෝ ආසවාණං khයම් පාපුනාති. දැන් මේ தත්ත්වය තුල දිගට ඉන්න ඉන්න දැන් මේ ආශ්‍රවයන් ඡය වෙන්න ගන්නවා. නෝචේ ආසවානං khයම් පාපුනාති තේනේව ධම්මරාගයෙන් තාය ධම්මනන්දියා පංචන්නං ඕරාම් භාගයන් සංයෝජනානම් පරික්ඛය ඔබවාතිකෝ හෝති තත්ත පරිනිබ්බායි අනාවත්ති ධම්මෝ තස්මා ලෝකා. දැන් එතකොට අපි හිතමු අර தත්වෙම දිගට නිතරම විපස්සනා කරමින් එහෙම්මම ගියා නම් අරහත්ත්වයට දක්වා යන්න පුළුවන් කියන එක එක පැත්තකින් හැඟෙනවා. හැබැයි අරහත්ත්වයට ගියේ නැත්තම් ඊට මෙහාදී කියන්නේ දස සංයෝජනම ෂය කරගන්න යාට තාම මේ භවේදී කරගන්න බැරි වුණා නම් සංයෝජන පහක් මේ ප්‍රතිපදාව හරහා දුරු වුණා නම් තව පහක් ඉතුරු වෙලා තියෙනවා. මොකද ධම්ම රාගේන තාය ධම්ම නන්දියා. ඒ කියන්නේ එක්තරා අන්දමකින් මේ යම් හෝ ඉහළ මට්ටමක් ගැන ආසාවක් තිබිලා රූප රාග අරූප රාග මට්ටම් ගැන යම්කිසි ඒ ඉහළ මට්ටමක් ගැන යම්කිසි සත්‍යයක් ගැන ආසාවක් තිබිලා කියන්නේ තාම පොඩි කහටක් ඉතිරලා තියෙනවා නම් ඒ මුල් ඕලාරික මට්ටමේ උද්දම් ඕරම් භාගයේ සංයෝජන පහ විතරක් ඉවත් වෙලා නැවත කාම ලෝකයකට නොපැමිණෙන ඒ සුද්ධාවාසයක උපපාතිකව පහළ වෙන අනාගාමී தත්වයකට පත් වෙනවා කියලා කියනවා. උපපාතිකෝ හෝති තත්ත පරිනිබ්බායි. එතෙන්දී ප්‍රතිවන් පාරෝ අරහත්ත්වයකට පත් වෙනවා. අනාවත්ති තම්මෝ තස්මා ලෝක. ඒ භවයෙන් ආයි වෙන තැනකට යamak නැහැ. අයම්පිකෝ ආනන්ද මග්ගෝ අයම් පටිපදා පංචන්නං ඕරම් භාගයානං සංයෝජනානං පහනාය. දැන් එතකොට බුදුරන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේකයි ආනන්ද తত্ত্বය. මෙන්න මේකයි මාර්ගය. මෙන්න මේකයි ප්‍රතිපදාව. මෙන්න මේ ඕරම් භාගීය සංයෝජන ධර්මයන් ප්‍රහාණය කරන්න. ඊට පස්සේ මේකම බුදුරජාණන් වහන්සේ දෙවන ධ්‍යානය සම්බන්ධයෙන්ුත් තුන්වන ධ්‍යානය සම්බන්ධයෙන්ුත් හතරවන ධ්‍යානය සම්බන්ධයෙන්ුත් අරූප ධාන සම්බන්ධෙනුත් දේශනා කරනවා. එතෙන්දී අරූප ධාන වල මේ සූත්‍රයේදී අරූප ධාන තුනයි පෙන්වන්නේ. ඒ කියන්නේ ආකාසානං විඤ්ඤාණං ඡායතනය, ආකින්චඤ්ඤායතනය කියන අරූප ධාන තුනම මේ ප්‍රතිපදාව මේ ක්‍රමවේදය සඳහා පාවිච්චි කරන්න පුළුවන් බව පෙන්වනවා. ඉතින් ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් අපි හිතමු යම්ස කෙනෙක් මේ රූපාවචර ධානයත් අභිභවා ගිහිල්ලා අරූපාද අරූපාවචර ධානයක් භුක්ති වෙනවා ආකාසනංචායතන උදාහරණයක් වශයෙන් භුක්ති වෙනවා එතෙන්දි අන්න අර හැරවුම් ලක්ෂය ගන්න අවශ්‍යයි එතෙන්දි යාට මතක් කරගන්න අවශ්‍යයි ඒ කියන්නේ දැන් මේ தત્ත්වයේ තියෙනවා නම් යෝ යදේව සෝ යදේව තත්ත හොති රූපගතං වේදනාගතං සංඥාගතං සංඛාරගතං විඥානගතං දැන් මේ අරූප ධාන මට්ටමේ යම්කිසි සෝයක් තියනවද සතුටක් තියනවද සැහැල්ලුවක් තියනවද යම් සියුම් සංඥාවක් තේනවද ඒ සඳහා කරපු ප්‍රයත්නයක් නැත්නම් වඩපු ප්‍රතිපදාවක් එහෙමත් නැත්නම් කරපු යම් යම් චේතනා පහල කර ගැනීමක් දැන් මේ වෙලාවේදී අත්දකින යම් චෛතසික ස්වභාවයක් තේනවද ඒ සියලු සංස්කාරයන් තේනවද තේ ධම්මේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ සමුනුපස්සති බුදුරන් වහන්සේ කියන මේ සියල්ල බලන්න අනිත්‍ය වශයෙන් සියල්ල බලන දුක් වශයෙන් සියල්ල බලන අනාත්ම වශයෙන් සෝ තේහි ධම්මේ චිත්තම් පටිවාපේති ඒ සියලු ධර්මයන්ගෙන් දැන් හිත හරවන හකුලව ගන්නවා වෙන පැත්තකට සෝ තේහි ධම්මේ චිත්තම් පටිවාපෙත්තා මේ පැත්තෙන් හිත හරවලා මේ පැත්තට අමතාය ධාතුයා චිත්තං උපහං උපසංහරති අමෘතයක් පිණිස නිවනක් පිණිස හරව ගන්නවා හේතං සන්තං හේතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සියලුම සංස්කාරයන් සංසිඳීම කිසිම චේතනාවක් පහළ කරගන්නේ නැතිව සිටීම. කිසිම සංස්කරණයක් නොකර සිටීම. සබ්බූපති පටිනිස්සග්ගෝ. මමේ කියා ගැනීමක් මට අයිති දෙයක් කිසිවක්ම නැති. සියල්ල අතහැර දැමීම. සියලු උපාදානයන්ගෙන් හිත නිදහස් කර ගැනීම. තණ්හක්ඛයෝ තණ්හාව ශේ කිරීම. විරාගෝ විරාගී බවක්. ආසාවක් තණ්හාවක් වෙනුවට විරාගී බවක්. නිරෝධෝ නතර වීමක්. හිත දැන් කොහෙවත් යන්න දෙයක් නැහැ. පනින්න තැනක් නැහැ. යන්න කියලා තැනක් නැහැ. එහෙම්ම නතර වෙලා. තණ්හාව ඡය වෙලා. නිබ්බානන්ති. එතනම නිවිලා. ඉතින් එතකොට මේ රූප ධාන වේවා, අරූප ධාන වේවා ඒ තැනකදී විපස්සනාවට හැරවීම අතිශය උත්කෘෂ්ඨ මට්ටමක්, අතිශය සම්දිස්ථානයක්, ප්‍රබල සම්දිස්ථානයක් හැරවුම් ලක්ෂ්‍යයක්. ඉතින්දි කතරම්නම් ගැඹුරකින් ඒ වගේම හොඳට දැනෙන අන්දමකින් බුදුරජාණන් වහන්සේ මේ කාරණාව අතිශය ප්‍රබලව මේ භික්ෂුන් වහන්සේලාට මතක් කරලා තියෙනවද කියලා දීලා තියෙනවද කියලා මේ සූත්‍රය අසුරෙන් අපිට දැන් හිතා ගන්න පුළුවන්. ඉතින් එතකොට මේ සූත්‍රයේදී දැන් බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ක්‍රමයක් දේශනා කළාට පස්සේ ඊට පස්සේ දැන් මේ ක්‍රමය කියලා දුන්නා කියලා දුන්නාට පස්සේ දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ දැන් මේ ළඟ ඉන්නවා ආනන්ද සාමින් වහන්සේ දැන් ඊට පස්සේ ඔන්න කරුණක් ඉදිරිපත් කරනවා. ඒසේ චේ ඒසේ චෝ ඒසෝ චේ භන්තේ මග්ගෝ ඒසා පටිපදා පංචන්නං ඕරම් භාගයානම් සංයෝජනානම් පහනාය. ස්වාමීන් වහන්සේ ඉදින් මේ ඕරම් භාගයේ සංයෝජන ධර්මයන් ප්‍රහාණයට මේක මාර්ගය නම් මේක ප්‍රතිපදාව නම් එහෙනම් අත කිංචරහි ඉදේ කච්චේ බික්කු චේතව මුත්තිනෝ ඒකච්චේ බික්කු පඤ්ඤා විමුක්ති නොති එහෙනම් ස්වාමීන් වහන්සේ ඇයි මේ එක්කෙනෙක් චේතව විමුක්ති පැත්තකිනුත් තවත් කෙනෙක් ප්‍රඥා විමුක්ති පැත්තකිනුත් යන්නේ එත්තක එත්තකෝ තේසාහං ආනන්ද ඉන්ද්‍රිය වේමත්තතං වදාමිති බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්නේ දෙපැත්තකට යන්නේ මොකද මේ ගොල්ලන්ගේ තියෙන මේ ඉන්ද්‍රිය වේමත්තතාවය මතයි ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙන විෂමතාවය වෙනස් ආකාරයේ උස් පහත් වීම අනුව මතයි ඒ දෙපැත්තට යන්නේ. ඉන්ද්‍රිය ධර්මයන් පහක් ධමයේ ඉගැන්වෙනවා. ඒ කියන්නේ සද්ධා ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රිය ධර්ම පහක් ධමයේ ඉගැන්වෙනවා. මේ ඉන්ද්‍රිය ධර්ම පහේ අඩු වැඩි වීම අනුව මේගොල්ලෝ යන මාර්ගය වෙනස්. ඒතර ඒ අනුව ඇත්තටම බුදුරජාන් වහන්සේ වෙනත් සූත්‍රවලදී උදාහරණයක් වශයෙන් මජ්ක්‍ධිම නිකායම කීටාගිරි සූත්‍රයේ පුජ්‍යලයන් හත් දිනක් හඳුන්වලා දෙනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාව මූලික කරගෙන ශ්‍රද්ධා ඉන්ද්‍රිය ධර්මය ඉස්සරහින් තියාගෙන ඒක ගැඹුරට වඩාගෙන ඒකේ ප්‍රබලත්වය ඉස්සරහින් තියාගෙන යන කෙනෙක් සද්ධානුසාරී මට්ටමකට යන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ යාගේ ඉන්ද්‍රිය ධර්මයන් දැන් එයා වඩනවා. නිකම්ම නිකම් සද්ධාව නෙමෙයි මේ කතා කරන්නේ. ඉන්ද්‍රිය ධර්මයන් වඩම මට්ටමක සද්ධාවක්. ශ්‍රද්ධාව, වීර්ය, සති, සමාධි, ප්‍රඥාව කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහම වඩනවා. හැබැයි උත්සන්න මට්ටමක, උත්කෘෂ්ඨ මට්ටමක තියෙන ශ්‍රද්ධාව. සද්ධානුසාරී පුජ්‍යලයක්. ඊට පස්සේ මේ ඉන්ද්‍රිය ධර්මයන් වඩනවා. හැබැයි උත්සන්න මට්ටමක තියෙනවා ප්‍රඥාව. එයා ධම්මානුසාරී පුජ්‍යලයක්. ඊට පස්සේ තවත් එකක් බුදුන් වහන්සේ පෙන්නනවා විශේෂයෙන්ම සූත්‍ර දේශනාවන් එනවා විමෝක්ක සූත්‍රය උදාහරණයක් වශයෙන් අංගුත්තර නිකායේ අටක නිපාතේ ඉතින් එතෙන්දී පෙන්නනවා මේ අෂ්ට විමෝක්ෂයක් ඒ කියන්නේ අපේ හිත සම්පූර්ණයෙන්ම චේතෝ විමුක්තියක් ලබන්න පුළුවන් ආකාර 8ක් මෙතෙන්දී පෙන්නනවා චේතෝ විමුක්තිය ඒ කියන්නේ හිත සම්පූර්ණ නිදහස් මේ කතා කරන්නේ සම්පූර්ණ සමතයක් හිත නිදහස් කරගත හැකි සමත ආකාර 8ක් සමත ක්‍රම 8ක් ගැන මේ අට්ඨක නිපාතේ විමෝක්ක සූත්‍රයේදී දේශනා කරනවා. එකක් තමයි රූපී රූපානි පස්සති. අයම් පඨමු විමොක්කෝ. ඒ කියන්නේ එයා කසින භාවනාවක් වඩනවා. ඒ කසින භාවනාව වඩද්දී එයා ඇතුළතම කය ඇතුළේ ඉදිරිපත් වෙච්ච අරමුණක් පාවිච්චි කරනවා කසින ආරම්භණය සඳහා. උදාහරණයක් වශයෙන් අපි හිතමු එයා භාවනා කරගෙන යනවා. ඒකේ එයාගේ හිසට නැත්තම් හිස් uh, කබලට අවධානය යොමු කරලා ඒකෙන් උකහා ගන්නවා මේ ඕදාත කසිනේ. ඕදාත කසිනේ ඒකෙන් උකහාගෙන ඒ කසිනේ පාවිච්චි කරලා යා කසින භාවනාවක් වඩලා එතනින් හිත නිදහස් කර ගන්නවා. ඒ කියන්නේ මේ රූපාවචර ලෝකයෙන් හිත පවා එක්ක ඉවත් කර ගන්නත් පුළුවන් අරූප ධානය පට්ටමටත් යන්න පුළුවන් අවශ්‍ය නම් නමුත් මෙතන කතා කරන්නේ රූපාවචර මට්ටම. ඒතර රූපාවචර ධානය යන්න කසින භාවනාවක් වඩද්දී පාවිච්චි කරනවා ඇතුළත තියෙන අරමුණක් කය තුල කය තුලින් ඉදිරිපත් කරගත් අරමුණක් ඒක පළවෙනි විමෝක්ෂයක් වශයෙන් ක්‍රමයක් වශයෙන් බුදුහාඳුරු පෙන්වනවා. රූපේ රූපානි පස්සති. දෙවෙනි ක්‍රමය පෙන්වනවා අජත්තං අරූප සංඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති. තව කෙනෙක්ට පුළුවන් කසින භාවනා වඩන්න. ඇතුළතින් උකහාගත් අරමුණක් නෙමෙයි පිටත තියෙන කසිනයක්. අපි තුමු එළියේ තියෙන කසින මණ්ඩලයක්. පාවිච්චි කළා ඕනනම් කෙනෙකුට පුළුවන් එතනදී මේ විපස්සනා මේ මේ කසින භාවනාවක් කරන්න. ඒ කියන්නේ ධානයක් උපදව ගන්න. ඒක මේ බාහිර තියෙන අරමුණක් ප්‍රයෝගී කරගත්ත නිසා දෙවනි ක්‍රමයක් වශයෙන් හිත නිදහස් කරගන්නා දෙවනි ක්‍රමයක් උපක්‍රමයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඊළඟට කියනවා සුභන්තේව අධිමුත්තෝ හෝති. ඒ කියන්නේ එතනදී පෙන්වන්නේ මේ බ්‍රහ්ම විහාර එක්ක යා මෙත්තා භාවනාව පාවිච්චි කළා. නැත්නම් කරුණා භාවනාව පාවිච්චි කළා. මුදිතා භාවනාව පාවිච්චි කළා. උපේක්ඛා භාවනාව පාවිච්චි කළා. ඒ හරහා චේතෝ විමුක්තියක් ලබනවා. මෙත්තා චේතෝ විමුක්තියක්, මුදිතා චේතෝ විමුක්තියක්, උපේක්ඛා චේතෝ විමුක්තියක් මේ ආකාරයෙන් මේ බ්‍රහ්ම විහාරත් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ චේතෝ විමුක්තිය සඳහා. ඒක තව ආකාරයක්. ඊළඟට සබ්බසෝ රූප සංඥානං සමතික්කමා, පටිසංඥානං අත්ථංගමා, නානත් සංඥානං අමනසිකාරා අනත්තෝ ආකාශෝති අනන්තෝ ආකාශෝති ආකාසානං ඡායතනං උපසම්පජ්ජ විහෙරති අයං චතුත්ථෝ විමුක්ඛෝ. උතර මේ හතරවෙනි විමුක්ෂය වශයෙන් ආකාසානං ඡායතනෙ පෙන්වනවා. පස්වෙනි විමුක්ෂය වශයෙන් විඥානං ඡායතනෙ පෙන්වනවා. හයවෙනි විමුක්ෂය වශයෙන් විඥානං ඡායතනෙ පෙන්වනවා. හත්වෙනි විමුක්ෂය වශයෙන් ආකින්චඤ්ඤායතනෙ පෙන්වනවා. අටවෙනි විමුක්ෂය වශයෙන් මේ හතරවෙනි විමුක්ති වශයෙන් ආකාසානංචායතනේ පස්වෙනි විමුක්ති වශයෙන් විඥානංචායතනේ හයවෙනි විමුක්ති වශයෙන් ආකින්චඤ්ඤායතනේ හත්වෙනි විමුක්ති වශයෙන් නේව සංඥා නාසඤ්ඤායතනේ අටවෙනි විමුක්ති වශයෙන් සංඥා වේදිත නිරෝධය කියන නිරෝධ සමාපත්තියත් පෙන්වනවා. ඒ කියන්නේ මෙතෙන්දී ඊටාම ගැඹුරකින් මේ රූප ධාන අරූප ධාන සහ සංඥා වේදිත නිරෝධය කියන්නේ නිරෝධ සමාපත්තිය කියන්නේ මේ අෂ්ට විමෝක්ෂයක් ධහමේ ඉගන්වෙනවා. ඒතර මෙන්න මේ විමෝක්ෂ 8 යම්ස කෙනෙකුට ලබා ගැනීම සමාධියේ උත්කෘෂ්ඨ මට්ටමක් සමතේ උත්කෘෂ්ඨ මට්ටමක් කියලා එක පැත්තකින් කියන්න පුළුවන්. එතකොට අන්න ඒ ආකාරයෙන් යම්ස කෙනෙක් ගැඹුරු සමාධියකුත් මේ බඳු විමෝක්ෂයකුත් ඇසුරු කරමින් ඊටත් අමතරව ආශ්‍රවයන් යම් පමණකට ෂේ කළා. අපි තුන් සංයෝජන ධර්මයන් තුනක් ප්‍රහාණය කළා. සෝතාපන්න මට්ටමටපත් උනා. හැබැයි එයාට අර වගේ ගැඹුරු සමාධියකුත් තියෙනවා. අසුරකුත් කරන්න පුළුවන්. අන්න එයා නමක් දීලා තියෙනවා කාය සක්ඛී කියලා. ඒ කියන්නේ යාට කය නැති කයෙන් නිදහස් වෙන්න පුළුවන් අර විමෝක්ෂයන් පාවිච්චි කරලා. තවත් කෙනෙක් ඉන්නවා අපි හිතමු සකදාගාමි වෙලා. ඒ කියන්නේ ආශ්‍රවයන් යම් පමණකට ඡය වෙලා. සංයෝජන ධර්මයන් යම් පමණකට ඡය වෙලා. ඊට අමතරව එයාට මේ විමුක්ෂේනුත් තියෙනවා. එයාත් මේ කායසක්කී ගොඩේමයි ඉන්නේ. තව අනාගාමී තැනැත්තෙක් ඉන්න පුළුවන්. නැත්තම් අරහත් මාර්ගස්තයෙක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ මේ විමුක්ෂේනුත් එයා සාක්ෂාත් කරගෙන තියෙනවා. ආශ්‍රයනුත් යම් පමණකට දුරු කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මේ කාය සක්ඛී කියන වර්ගීකරණයේදී පුජ්‍යලයෙන් 6 දෙනෙක් ගැනෙනවා. පුජ්‍යලයේ 6 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ සෝතාපන්න මාර්ගස්තේක්, සෝතාපන්න පලස්තේක්, සකදාගාමි මාර්ගස්තේක් සහ පලස්තේක්, අනාගාමි මාර්ගස්තේක් සහ පලස්තේක් සහ අරිහත් මාර්ගස්තේක් කියලා පුජ්‍යලයෙන් 6 දෙනෙක්ම මෙන්න මේ කාය සක්ඛී කියන ගොඩේ ඉන්නවා. තියෙන විශේෂත්වය තමයි ඒගොල්ලන්ට මේ ආශ්‍රවයන් යම් පමණක ෂය වෙලක් තියෙනවා ඊට අමතරව අර අෂ්ට විමෝක්ෂයන් අත්දකිමින් වාසය කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම තවත් පෙන්නනවා සද්ධා විමුක්ත කියලා කෙනෙක්. එයා ශ්‍රද්ධාව බල සම්පන්නයි. ඒ වගේමයි ආශ්‍රවයන් යම් පමණකට ෂය කරගෙනත් ඉන්නවා. හැබැයි අර අෂ්ට විමෝක්ෂයන් සාක්ෂාත් කරගෙන නැහැ. එහෙම අත්දැකීමක් එයාගේ නැහැ. සමාධිය පැත්තේ ලොකු දෙයක් නැහැ. හැබැයි ආශ්‍රවයන් යම් පමණකට ෂය වෙලා තියෙනවා. ශ්‍රද්ධාව තමයි බලවත්ව ඉස්සරහින් තියාගෙන යන්නේ. ආර්යයන් වහන්සේ කෙනෙක්. එතකොට මෙතනත් පුජ්‍යලයන් 6 දෙනෙක් පෙන්වනවා. සෝතාපන්න පලස්ත, සකදාගාමි මාර්ගස්ත සහ පලස්ත, අනාගාමි මාර්ගස්ත සහ පලස්ත සහ අරිහත් මාර්ගස්ත කියලා එතනත් පුජ්‍යලයන් 6 දෙනෙක් පෙන්වනවා. තවත් පෙන්වනවා දිට්ටිපත්ත කියලා තැනැත්තෙක්. එයාව පෙන්වන්නේ අර ආකාරයෙන්මයි 6 දෙනෙක් ඉන්නවා එතනත් ආර්යයන් වහන්සේලා විශේෂත්වය තමයි ප්‍රඥාව ඉස්සරහකට ඉස්සරහින් තියාගෙන යන්නේ. හැබැයි අර කියපු විමෝක්ෂයන් එයා සාක්ෂාත් කරගෙන නැහැ. හැබැයි මාර්ගස්තේ මේ මේ මාර්ගඵලලාභීෙක් එහෙමත් නැත්නම් ආර්යයන් වහන්සේ නමක් හය හය මට්ටමක පැත්තකින් එක පෙන්වනවා. ඒ කියන්නේ සෝතාපන්න මාර්ගස් පලස්තේක් නැත්නම් අනා සකදාගාමි මාර්ගස්තේක් හෝ පලස්තේක් අනාගාමි මාර්ගස්තේක් හෝ පලස්තේක් එහෙමත් නැත්නම් අරිහත් මාර්ගස්තේක් කියන පට්ටම පෙන්වනවා. දැන් එතකොට මේ ආර්යයන් වහන්සේලා මෙන්න මේ විදිහට ඉන්ද්‍රිය ධර්මයන්ගේ වේමත්තතාවය අනුව අඩු වැඩි වීම අනුව බුදුරජාන් වහන්සේ වර්ගීකරණයක් කරලා පෙන්ලා දීලා තියෙනවා. ඇතම් සූත්‍ර දේශනාවල. දැන් ඒතර අරහත්ත්වයටපත් වුණාට පස්සේ කියන්නේ අරහත් පලස්ත මට්ටමට ආවට පස්සේ අරහත් ඵලය සාක්ෂාත් කරාට පස්සේ එතනත් පෙන්නනවා පඤ්ඤා විමුක්ත උබතෝ භාග විමුක්ත කියලා අර කතා කරපු ආශ්‍රවයන් නැත්නම් අනුසේ ධර්මයන් නැත්නම් මේ සංයෝජන ධර්මයන් 10ම දැන් ඔන්න ෂේ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඕරම් භාගයේ සංයෝජන පහත්, උද්දම් භාගයේ සංයෝජන පහත් කියන මේ 10ම දැන් ෂේ වෙලා තියෙනවා. ඊට අමතරව අර කීප අෂ්ට විමෝක්ෂයන් ඒවත් සාක්ෂාත් කරගෙන තියෙනවා නම් ඒවත් එයාට අත්දකින්න පුළුවන් නම් ඒවත් භුක්ති විඳිනවා නම් අන්න එයාට කියන ඔබතෝ භාග විමුක්තයි කියලා. හැබැයි තවත් කෙනෙක් ඉන්නවා ඒ අෂ්ට විමෝක්ෂයන් ඒ සමාධි ඒ ගැඹුරු සමාධියට නැහැ. හැබැයි ආශ්‍රවයන් සම්පූර්ණයෙන්ම ෂය කරලා තියෙන්නේ. ඕරම් භාගයේ සංයෝජන පහ, උද්දම් භාගයේ සංයෝජන පහ සම්පූර්ණයෙන්ම දුරු කරගෙන අරහත් ඵලයටපත් වෙලා තියෙනවා. සමාධියේ අර වගේ උත්කෘෂ්ඨ මට්ටමක් නැහැ. ප්‍රඥාවෙන් දිනලයි තියෙන්නේ. එයාට කියනවා පඤ්ඤා විමුක්ත කියලා. ඉතින් මේ විදිහට බුදුරජාන් වහන්සේ ගැඹුරින් මේ පුජ්‍යලීන් වර්ගීකරණයක් එතකොට මේ මාර්ගයේදී ආර්ය භූමියේදී ඉදිරිපත් කළා තියෙනවා. ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ දැන් මේ සූත්‍ර දේශනාව අවසානයේදී ආනන්ද සාමිනාසයට මතක් කරනවා. ඇයි මේකනම් මාර්ගයේ කොහොමද මේ අතර මේගොල්ල අතර විෂමතාවයක් ඇති වෙන්නේ කියන ප්‍රශ්නය නැගුවාම ආනන්ද සාමින් වහන්සේ ආනන්ද සාමින් වහන්සේට මතක් කරනවා. මෙතෙන්ද මෙන්න මේ විෂමතාවයක් ඇති වෙන්නේ මේගොල්ලන්ගේ මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙන වේමතතාවය නිසායි. ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙන අඩු වැඩි වීම. ඇතම් කෙනෙක් ශ්‍රද්ධාව ඉස්සරහින් තියාගෙන යනවා. ඇතම් කෙනෙක් ප්‍රඥාව ඉස්සරහින් තියාගෙන යනවා. ඇතම් කෙනෙක් ශ්‍රද්ධාව ප්‍රඥාව හෝ ඒ ඉස්සරහින් තියන් යන අතරේ සමාධියත් ළඟින් තියාගෙන යනවා. ඒ අනුව තමයි මේගොල්ලන්ගේ මේ මේ විෂමතාවයන් ගොඩනගන්නේ. ඒ අනුව තමයි අර විදිහට වර්ගීකරණයක් කරලා තියෙන්නේ. එතන මෙන්න මේ විදිහට මේ මහා මාළුන්ගේ පුත්තු සූත්‍රය අවසන් වෙනවා. ඉතින් මේ තුලිනුත් අපි මේ දැනගත්ත කාරණා, අපි ඉගෙනගත්ත කාරණා අපේ මාර්ගයට නැත්නම් අපි වඩන ප්‍රතිපදාවට එකතු කරගන්න අපි උත්සාහන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්ම දේශනාවන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සිළු දෙනාටම තෙරුවන් සරණයි.